ටිකක් මේ සාකච්ඡා කරමු ආපහු අර චතුරාර්ය සත්‍ය පිළිබඳවම මොකද මේ ධර්මතා හතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා මේ සත්වයා මීයන් විසින් කපා අවුල් කරන රෙදි වියන කෙනාගේ නූල් බෝලයක් වගේ අවුල් කරගෙන ගෙතුණු තන බිස්සක් වගේ පැටලුණු පඹ ගාලක් වගේ ඈ අවුල් කරගෙන වරදවාගෙන පටලවාගෙන මේ අපාය සංඛ්‍යාත සසර නොඉක්මනවා කියලා කුමක් නිසාද චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ අපි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අපි. නේද? එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙච්ච දවසට මතු කල යුත්තක් නැහැ. සියල්ල කල යුත්ත කළා කියන තැනට එනවා. එතකොට අපි අවබෝධ කළ යුතුයි මොකද්ද? මේ දුකයි කියලා අවබෝධ කළ යුතුයි. මේ දුක ඇතිවීමයි කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගත යුතුයි. දුක නැතිවීමයි කියලා අවබෝධ කරගත යුතුයි. දුක නැති කරන මාර්ගයයි කියලා අවබෝධ කරගත යුතුයි. මේ අවබෝධයේ තියෙනවා අනුපූර්ව බවක්. මේ හතර පිළිබඳ යම් අවබෝධයක් තියෙන නිසායි මේ හතර අවබෝධ කරගන්න පිළිපදින්නේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන නිසා මේ අවබෝධය සම්පූර්ණ වෙන්නේ. එතකොට ඉස්සෙල්ලා අපිට අවශ්‍යයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන හතරම ඕනේ නේද මේ හතරම දැනගත්ත කෙනාටයි ඊට පස්සේ ප්‍රතිපදාවේ හැසිරෙන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ප්‍රතිපදාව හැසිරෙන එකට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං කියන එක අයිති නැහැ. ඥානේ නිසයි ප්‍රතිපදාවේ හැසිරෙන්නේ. මේ සිල් සමාදන් වෙන එකට සම්මාදිට්ඨියේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං කියන එක අයිති නැහැ දුක්ඛ විරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං කියන නුවණ නිසයි මේ ප්‍රතිපදාව හැතිරෙන්නේ ඒක අපි තේරුම් කරගන්නට ඕනේ අර ඊයේ අපි අර කියපු උපමාවම ටිකක් ආපහු ගන්න මතක් කරගන්න අපේ කාමරේ ගෙදර ඇතුළ කරවලයි නම් තියෙන බඩු මුට්ටු පේන්නේ නැත්නම් පේන්නේ නැත්නම් මොකක් නිසාද කරුවල නිසා කරුවල නැති කරන්න නම් ආලෝකය ඇති කරගන්න ඕනේ ආලෝකය ඇති කරගන්න නම් මේ ස්විච් එක මෙහෙම කරකවන්න ඕනේ කියලා දන්නවා. එතකොට දැන් තියෙන කිසිම දෙයක් නොපෙනෙන බවත් අපි දන්නවනේ. ඒ තියෙන කිසිම දෙයක් නොපෙනෙන පේන්නේ නැහැ කියලා දන්නවා. පේන්නේ නැති වෙන්න හේතුකුත් මේකේ තියෙනවා අඳුරු බව. අඳුරු බව නැතිකරන්ද ආලෝකයක් අවශ්‍ය බවක් දන්නවා ආලෝකය ලැබෙන්න නම් මේ ස්විච් එක මේ විදිහට කරකවන්න ඕන කියලා දන්නවා කියන මේ හතරම තියෙන නිසයි මේක කරකවන්නේ දැන් කරකෝන එක අර හතරට අයිති දැනුමක් නෙමෙයි නමුත් හතර නිසා මේක වෙන්නේ දැන් මේ ටික කරනකොට මේ අපි බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ වෙන බව වෙන්නේ මේක කරකවනකොට ආලෝකය එනවා ආලෝකය එනකොට අඳුර දුර වෙනවා අඳුර දුර වෙනකොට තියෙන දේ පේනවා දැන් මේ හතර පෙරපසු නැතුව එක තමයි වෙන්නේ නේද මේක ටිකක් කරකවනකොට ආලෝකය ටිකක් එනවා කියන එක පස්සේද වෙන්නේ එකටම ආලෝකය චුට්ටක් එනවා කියනකොට ඒ මට්ටමට අඳුර දුර වෙනක පස්සේද වෙන්නේ අඳුර ටිකක් දුර වෙනකොට තියෙන දේ පේන්න ගන්නවා කියන එක පස්සේද වෙන්නේ පෙරපසු නැතුව එකට වෙනවා ඒකයි චතුරාර්ය සත්‍යයේ තෙර සමත විදර්ශනායේ වඩන භික්ෂුව තෙරපසු නැතුව එක චිත්තක්ෂණේ එකට මේ හතරම අවබෝධ කරනවා. දුක පිරසින්ද දකිනවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාත් කරනවා, මඟ වඩනවා. මේවට ආය වෙන වෙනම කරුණ හතරම එකට තියෙනවා. එතකොට මේ හතර එකට තියෙන්න නම් එකට කරන්න නම් අපිට ඉස්සෙල්ලා හොඳ දැනුමක් ඕනේ. දැනුම දැන් ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය අපි දැනගනිමු. කෙටියෙන් කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ කිව්වහම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන එයින් අපි දැනට නාම ධර්ම ටික අතහරිමුකෝ. අපි මේ ඔක්කොම කැටි කරලා කැටි කරලා මේකයි පංච උපාදානස්කන්ධය කියලා දැන් ගමුකෝ. අපිට හැමෝටම පේන තැනනේ. මේ මම මම මගේ මගේ කියලා හිතාගෙන මේ රූපේ පංච උපාදානස්කන්ධය කියලා හිතන්නකෝ. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ අපි මම මගේ කියන මේ රූපമിതിයට පෙන්ව පංච උපාදානස්කන්ධය කියලා. නාම ධර්ම අපි හිමින් අවබෝධ කරගමු. මොකද එක ස්කන්ධයක් හෝ අවබෝධ කරන හැටි අපිට තේරුණොත් ඊතුරු ධර්මතා ටික ඔක්කොම එහෙම වෙනවා. වෙනසක් නැහැ. ඒ නිසා එතකොට ඔන්න දැන් මේ පංච උපාදානස්කන්ධය අපිට මම වගේ තමයි පේන්නේ. කියන්නකෝ. දැන් මම වගේ පේන මේ පංච උපාදානස්කන්ධයට මේ රූපේ මම වගේ පේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ යථා ස්වභාවය තමයි දුක. දුක්ඛ සත්‍ය පෙන්නවා ජාතිපි දුක්ඛා කියන එක මේ රූපේ ජාති කියන්නේ හටගත්ත දෙයක්. හට ගන්න දෙයක්. හේතුන්ගෙන් හටගත්ත දෙයක් බවක් තමයි මේ රූපය තුල තියෙන්නේ. කන බොන ආහාරය නිසාත් මේ රූපය හැදෙනවා. කර්මය නිසාත් මේ රූපය හැදිලා. ඍතු නිසාත් මේ රූපය හැදිලා. ඍතු කියන්නේ මොනවද? සීත දැනෙන බව, උෂ්ණ දැනෙන බව මේ මේ මේ මේ පරිසරයේ මේ ඍතු එක එක ඍතු කාල නිසාත් මේ රූපයේ පැවැත්මට උපකාරයි. ඈ මේ වෙලාවේදී මේ හුළඟ නැතිනම් උෂ්ණේ නැතිනම් මේ මට්ටමට අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ. අධික උෂ්ණයක් තිබුණොත් ජීවත් වෙන්න පුළුවන්. බෑ. අධික සිසිල් බවක් තිබුණොත් ජීවත් වෙන්න පුළුවන්. බෑ. එතකොට පෘථිවිය සමබවකුත් තියෙන්න ඕනේ මේ රූපේ පැවැත්මට නේද? ඒකයි. ඊට පස්සේ ආහාරයත් අවශ්‍යයි. කන බොන ආහාරත් ඕනේ. ඍතුවත් බලපාන. කර්මය තියෙන්නත් ඕනේ. නැත්තම් ඇයි මේ රූපමිකයේ මෙහෙම එකක් නොවි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා මේ විදිහට හැදුනේ මේ කර්මයෙන් එකයි ඈ ඒ නිසා මේ ඇහැට කියන්නේ කර්මජ රූප කියලා කන දිව නාසය ශරීරය මේ කර්මජ රූප මේවා. මේ කර්මයේ තියෙන්නත් ඕනේ. ඊට පස්සේ හිත කියන එක තියෙන්නත් ඕනේ නේද? නැතිනම් මේක ඉරියව් පවත්වන්න බෑ. නැගිටින්න, හිත ගන්න, යන්න, එන්න කියලා කියන්න කරන්න මේ කයින් වැඩ කරන්නත් බෑ. ඔන්න දැන් එහෙනම් මේ හේතු රාශියක් නිසානේ මේ රූපය හැදිලා තියෙන්නේ. එහෙනම් මේ රූපമിതിය ස්වභාවය දැන් මේ ඉපදීම, ලැඩවීම, මහලු බව කියනකොට සංකල්පනා වශයෙන් කොහෙවත් තියෙන දේ සිහි කරගන්න එපා. කෙනා කෙනා තමන් මම කියන මේ රූපය දිහා සිහිය යොමු කරන්න ඕනේ. ඔන්න දැන් එහෙනම් මේ රූපයේ ජාතිය ස්වභාව කොට එකක් නේ. ජාතිය කියන්නේ ඉපදීමේ යම් හේතුවකින් හටගත් එකක්. හටගන්න ධර්මතාවයක්. සංකත දෙයක් මේක. සංකතයි කියන්නේ හේතුන්ගෙන් හටගන්න එකක්. ඈ කර්ම නිසා, චිත්ත නිසා, ඍතු නිසා, ආහාර නිසා මේ වගේ හේතු රාශියක් නිසා රූපය හටගන්නේ. එහෙනම් රූපය කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මය. ජාති ස්වභාව කියන්නේ ජාතිය අනුව ඉපදීම අනුව හට ගැනීම අනුව ගිය ධර්මතාවය. ඊට පස්සේ දැන් මේ රූපය ක්‍රමක්‍රමෙන් දිරන්න පුළුවන්. තාම දිරලා නැති වුණාට දිරන්න පුළුවන් එක. මේකේ කෙස් පැහෙන්න පුළුවන්. හම රැලි වැටෙන්න පුළුවන්. ඇස් නොපෙනියන්න පුළුවන්. කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. අතපය බලංගු නැති තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හැම රැලි වැටෙන්න පුළුවන්. මේ වගේ දත් වැටෙන්න පුළුවන්. මේ අතපය බලංගු නැති තත්ත්වයට ජරා ජීර්ණ බවට සර අතවත් උස්සගන්න පණ නැති වෙන තැන දක්වාම මේ ශරීරය ක්ෂය වෙලා යන්න පුළුවන් ටික ටික ටික ටික. එහෙනම් මේ දිරණ ස්වභාවයෙන් යුක්තයි මේ රූපය. තාම දිරල නැති වෙන්න පුළුවන්. නමුත් මේ ස්වභාවයට වෙන්න පුළුවන් එකක්. මං කිව්වේ දැන් කවුරු හරි මිනිසෙක් ඉන්නවා නම් අපි කල්ැතුව දකිනවා අර මිනිස්සයා ඒ තරම් හොඳ මිනිස්සෙක් නෙමෙයි ඔය මිනිස්සයා නිසා මට අනාගතයේ මෙහෙම මෙහෙම දුක එන්න පුළුවන්. දැන් තාම මේ මිනිස්සයා නිසා මට දුක ආවේ නැහැ. නමුත් මේ මිනිස්සයා නිසා මේ මේ මේ වගේ දුක් විපාක මට වෙන්න පුළුවන් ඔය මිනිස්සයාගේ ආශ්‍රය නැවතුනේ නැත්තම්. ඈ ඒ හින්දා මේ මිනිස්සයා නම් ඇසුරු කරන්න හොඳ කෙනෙක් නෙමෙයි කියලා නුවණින් බලලා අයින් වෙන්න බැයිද අපිට? පුළුවන්. තාම මේ මිනිස්සයා නරක වැරදි දෙයක් අපිට කළා නැහැ. නමුත් අනාගතයේ ওই මිනිස්සයා අතුරු කුළු දුක් විපාක විඳින්න පුළුවන්, ලැබෙන්න පුළුවන්. ওই මිනිස්සයා ඒ තරම් හොඳ කෙනෙක් නම් නෙමෙයි කියලා දැකලා සිහි කරලා අපිට අයින් වෙන්න පුළුවන් නේද? ඒ වගේ තාම මේ රූපය දිරලා නැත්තම් ඒත් මේ රූපය කියන්නේ මෙහෙම දිරීම ස්වභාව ඇත් දෙයක්. දැන් මේ රූපය ගැන කලකිරෙන්න අවබෝධයකින්. මොකද රූපය කියන්නේ මෙහෙම දෙයක්. ඒ මිනිස්සයා කියන්නේ නරක කෙනෙක්. තාම නරක වැඩ කළා නෑ කියන්නකො නමුත් නරක දේවල් කරන්න පුළුවන් කෙනෙක්. එයා ඇසුරු කිරීමේ තරම් හොඳ නෑ කියලා බලනවා වගේ බලලා අයින් වෙනවා වගේ ඈ අපි කල්ැතුව දැන් මේ රූපය තීරණය කරනවා. එහෙනම් මේ රූපය කියන්නේ ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ඇති දෙයක්. මේ රූපයට ඇස් රෝග හැදෙන්න පුළුවන් කන් රෝග හැදෙන්න පුළුවන් ඈ පිත් රෝග සෙම් රෝග හොරි කුෂ්ඨ දද පිළිකා එතකොට වන කැලල් ඇති වෙන්න පුළුවන් අංශභාගය ඇති වෙන්න පුළුවන් යම්තා රෝග පීඩාදී ලෝකයේ ඇද්ද ඕනම ලෙඩක් මේක හැදෙන්න පුළුවන් පුළුවන් එහෙනම් මේක රෝගයේ ස්වභාව කොට ඇති එකක් මේක ඒ තරම් හොඳ පරිසරයක තියෙන එකක් එහෙම නෙමෙයි මේ රූපයේ මෙබඳු ස්වභාවයෙන් යුක්ත එකක් එතකොට මේකට ගල් කෝටු යකඩ ආයුධ කැට කැබිලිති වදින්න පුළුවන් එකක්. අප්‍රිය අමනාප ස්පර්ශ ලැබෙන්න පුළුවන් එකක් මේක. මේ රූපය නිසා ප්‍රියමනාප ස්පර්ශ නැති දුක ලැබෙන්න පුළුවන් එකක්. මේ රූපය කියන්නේ ප්‍රිය ඒ කියන්නේ දුක් දුම්නස් උපදවන ධර්මතාවයක් නේද කියලා දකින්න පුළුවන්. ඒකාන්තයෙන් මේ රූපේ පරිහරණයම දුකක් නේද? කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, අඬවන්න ඕනේ, පළඳවන්න ඕනේ. හරියට ලෙඩෙකුට බැරි මිනිසෙකුට කරන උපකාර සත්කාර කරන්න වෙලා මේකට. ඈ මේවත් මේ බොහොම මේ සැපද අපිට? නෑ. ඒ දුක මෙහෙව කරන්නත් වෙලා. ඊට පස්සේ එක තැනක ඉඳගෙන ඉන්න බෑ. ඒකත් දුක. මේ ස්කන්ධේ පරිහරණයම දුකක්. හිතගෙනම ඉන්න බෑ දුකක්. ඇවිදින්න බෑ දුකක්. එතකොට නිදාගෙනම ඉන්න බෑ දුකක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ වගේ ආදීනව ගොඩාක් තියෙන මෙන්න මේ වගේ රූපයට කියනවා දුක කියලා මේ රූපයට ඔන්න දැන් මේ පෙන්වුව මොකද්ද දුක පංච උපාදාන ස්කන්ධය මම දැනට කෙටි කළා ගත්තේ නාම ධර්ම පෙන්වන්නේ නැතුව රූපේ විතරක් රූපේ මුල් කරගෙන අපි කියමු දැන් පංච උපාදාන ස්කන්ධය කියලා එතකොට මේ පංච උපාදාන ස්කන්ධය ඔන්න දුකයි කියලා පෙන්වුවා නැත්තම් මේ රූපේ දුකයි කියලා පෙන්වුවා ඔන්න දුක්ඛ සත්‍යය පෙන්වුවා දැන් බුදුරජාණන් වහන්සේ. හරිද? මේක අසුබ දෙයක්, අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, තමාගේ නොවන දෙයක්, හතුරෙක් වගේ දෙයක්, වදකෙක් වගේ දෙයක්, කිසිතක් සරණක් නොලැබෙන දෙයක්, අසරණ කරන දෙයක්, අනාථ කරන දෙයක්, බිඳෙන දෙයක්, paludu වෙන දෙයක්, ඉපදීම ස්වභාව කොට ජාති ධම්මෝ, ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ ඈ ඉපදීම ස්වභාව ජරාවට මහලු බව ස්වභාව කොට ඇති මරණය ස්වභාව කොට ඇති අප්‍රියං හා එක්වීම ස්වභාව කොට ඇති ධර්මතා ටික කියලා පෙන්වුවා ඔන්න දුක පෙන්වුවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දෙවනි සත්‍ය ඔකට පෙන්වුවා දැන් ওই ටිකට ඔක්කොම පෙන්වුවා මොකද දුක්ඛ සත්‍ය දුක දැන් මේ තාම අපි දුක දන්නේ දැන් මේ කය මම කියලා ඉන්න ලෝකෙට තමයි මේ බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ ඈ. කය මම කියලා මේවා මගේ කියලා ඉන්න ලෝකෙට තමයි මේ පෙන්වන්නේ. ඕගොල්ලෝ කය මම මගේ කියලා හිතියට මේ රූපේ මේ පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවය මෙන්න මේක කියලා දුක පෙන්වුවා. ඊට පස්සේ දෙවෙනි සත්‍යය පෙන්වුවා ඔය දුක දුක හැටියට නොදැක්කොත් හොඳට මතක තබගෙන නොදැක්කොත් දුක දුක හැටියට නොදකින්නකොට ඉබේම මෙතන තියෙන සැපයි කියන අදහස. හොඳයි කියන අදහස. හොඳයි කියන අදහස සැපයි කියන අදහස එනකොට තණ්හාව එනවා. තණ්හාව ආවහම මේක උපාදාන වෙනවා. මේක මම කියන කියලා දැඩිව ගන්න තත්ත්වයටපත් වෙනවා. තණ්හාව එනවා. ඒ තණ්හාව ආවහම මම කියන ඒ තණ්හාව වැඩෙනවා මගේ මගේ මගේ මගේ කියලා මුල් දුවනවා. හරිද? ඉස්තෙල්ලාම මගේ තණ්හාව ඉස්තෙල්ලා තියෙන කයට කැමැත්ත. අපි අර එකපාරට මොකක් හරිනොත් ගැස්සෙන්නේ නිකන්. ඔන්න ඔය මට්ටම තමයි ජීවිත ආසාව, තණ්හාව. ඔය මට්ටමේ තිබුණු තණ්හාව තමයි මගේ මගේ මගේ මගේ වෙලා මෙහාට ගිහිල්ලා තියෙන්නේ දැන්. හරිද? මේ තණ්හාව නිසා තමයි මගේ දුව, මගේ පුතා, මගේ ගෙදර, මගේ ගම, මගේ රට, මගේ ලෝකේ කියලා මගේ විශ්වය කියලා කියන්න පුළුවන් නම් දන්නවනම් ඒකත් කියනවා. හරිද? ඔය තරම් දුරට ගිහිල්ලා ඉන්දිකට්ටේ ඉඳලා මහ විශාල පර්වත දක්වා උරුම කරගන්න ගහබැනගම තැනට ගිහිල්ලා තින්න ඔන්න ඔය තණ්හාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකට මේකට තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. මේ දුක දුක හැටියට නොදකිනකොට ඉබේම ඇති වෙනවා සැප කියන එක. සැප කියන එක ඇති වුණොත් තණ්හාව කියන එක වෙනවමයි. වේදනාපච්චය තණ්හා. තණ්හාව කියන එක වෙනවමයි තණ්හාව වුණොත් උපාදාන වෙනවමයි මම මගේ කියලා දැඩි බවටපත් වෙනවමයි උපාදාන වුණොත් උපාදාන වුණොත් මොකද වෙන්නේ නැවත ඉපදීමකට නැවත මේ විඥානේ ඒ කැමැති රූපයකට බැස ගන්නවාමයි ආපහු දුක් වූ ස්කන්ධ ටික ඇති වෙනවා කියලා පෙන්වනවා හරිද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දුක දුක කියලා දැක්කොත් දුක දුක කියලා දැක්කොත් දකින්නකොට තණ්හාව ඉබේම නැති වෙනවා. තණ්හාව ඉබේම නැති වෙනවා. තණ්හාව නැති වුණොත් නැවත මව කුසකට රූපයකට බැසගන්නේ නැහැ කියලා පෙන්වනවා. දුක පෙන්නලා දුක ඇතිවීමත් පෙන්නලා දුක නැතිවීමත් පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වුවා. මොකද දැන් මේ රූපයේ දුක බව පෙන්නවා. පෙන්වේ කාටද? රූපේ මම මගේ කියලා ඉන්න කෙනාටයි පෙන්වන්නේ. ඔයා මේ රූපේ මම මගේ කියලා දැක්කට මේ රූපේ ස්වභාවය දුක. රූපේ ස්වභාවය දුක. දුක නොදකින්න කම නිසායි තණ්හාව තියෙන්නේ. තණ්හාව නිසායි නැවත මේ වගේ දේවල් හොයන්නේ. ඒ නිසායි මේ දුක නැවත උරුම වෙන්නේ. දුක හැටියට දැක්කොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් නැවත මේ වගේ දුක ලැබෙන්නේ නැහැ කියලා පෙන්නලා දැන් මෙතන ඉඳන් එතනට යන්න පාරක් පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ දුක මම මම කියලා ඉන්න කෙනාට මේක දුක කියලා එක පෙන්න තැන දක්වා යන්න ක්‍රමයක් තියෙන්න නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට ක්‍රමයක් පෙන්නනවා දුක කියන එක මම කියන එක ගෙවිලා දුක කියන එක පේන්න නිතරම අනිත්‍ය හැටියට පංච උපාදානස්කන්ධේ අනිත්‍ය හැටියට දුක් හැටියට රෝග හැටියට හිතමින් ඉන්න එහෙම හිතනද උපකාර පිණිස හිත හිත එක්තෙන් කරගන්න හිත එක්තෙන් කරන එකට උපකාර පිණිස සීලයක් සමාදන් වෙන්න කය වචන සංවර කරගන්න කය වචන සංවර කරගෙන හිත එක්තෙන් කරන්ද හිත එක්තෙන් කරගෙන මෙහෙම නිතරම හිතන්න කියලා ප්‍රතිපදාව පෙන්වනවා. දැන් මේ ප්‍රතිපදාව ගැනත් අපිට නුවණක් තියෙන්න ඕනේ. එහෙම තියාගෙනයි අපි මේක කරන්න ඕනේ. ඔකට මම මේ උපමාවක් ගන්නවා hina වෙන්න ගන්න එපා හැබැයි. අපි නිකමට කියමු දැන් පාරේ යන එනකොට අපිට බල්ලෙක් වමනේ දාපුව හෝ බල්ලෙක් ජරා කරපු අසුචි ටිකක් දැක්ක කියන්නකෝ. දැන් මේකේ අසූචි බව අපිට හිතන්න ඕනේද? ඕන්නේ පේනවනේ. මේ අසූචි බව අසුචි අසුචි අසුචි බව පෙනෙන නිසා අපි මේකට කැමති වෙනවද? තණ්හා කරනවද? නිකන් මේක ටිකක් අරගෙන සාක්ෂි දා ගන්න කියලා ටිකක් හිතන්න බලන්න උඩි. හිතුවත් ඇතුලෙන් හිත ආපස්සට එන ගතියක් තියෙනව නේද? ඇයි? හිත මේකට ඇලෙන්නෙම නෑ නේද? හිත ඇලෙන්නෙම නැහැනේ. හිත ආපස්සටම යන්නේ. ඔකට තමයි කියන්නේ විරාගය නොඇලෙනවා කියලා. හරිද? දැන් ඔහොම අපි හිතියට දැන් අපි ඔහොම අසුචිය දැකලා අසුචිය බොහොම පිළිකුල් කරන බල්ලෙකුට දැන් මේ ටික කියනවා. කියන්නේ දැන් බල්ලෙක් ඉන්නවා ඌට බොහොම ප්‍රියයිනේ. ඔයාට ඕක ප්‍රිය වුණාට ඕකේ යථාර්ථය අසුචි. දැන් මේ බල්ලට අපි කියනවා කියලා හිතමු මෙහෙම ඕක බොහොම ප්‍රියමනාප වුණාට ඕකේ යථාර්ථය තමයි මහ දුගඳ බව, පිළිකුල් බව, අසාර බව, අසුචි බව. හරිද? ඔයා ඕකේ අසුචිය නොදන්න කම නිසා ඔයාට ඕකට කැමැත්ත ඇතිවලා තියෙන තණ්හාව ඇතිවලා තියෙන. ඒ නිසායි ඔයා දැන් ඕකට ඕක නැතිනම් ඔය වගේ වෙන අසුචි ගොඩක් හොයාගන්න ඔයා යන්න කැමතියි. ඈ දැන් මේක ඉවරුනොත් තව එකකට යන්න කැමති නැද්ද එයා? කැමතියි. එතකොට ඒක ඉවරුනොත් තව එකකට යන්න කැමතියි. ඔයා මේක අතහැරනකොටම තව අසුචි ගුණ විදක් ප්‍රාර්ථනා කරන්නේ ඒක හොඳයි කියලා දකින හිඳයි. මේක අසුචි ජරාව තියෙන්නේ මේක දුක් ස්වභාවයක්. නමුත් ඒක ඔයාට පේන්නේ දැන් මේ බල්ලට අපි කියන්නේ අපිට මේක අසුචි බව පේන නිසා. මේක ජරාව. මේකට ජරාව කියන එක ඔයාට නොපෙනෙන නිසායි ඔයා ඔකට කැමති. බොහොම ආස තණ්හා කරන්නේ. එතකොට මේ තණ්හා කරන කැමැත්ත මේ කැමැත්ත නිසායි කැමැත්ත නිසායි තව අසුචි ගොඩක් හොයන්නේ. හොයාගෙන යන්නේ. ඈ අපි කියමුකෝ හුද්දවට බඩගින්න ඇති වෙන වෙලාවට දැන් මේ අසුචි ටික නැති වුණොත් මෙයා ටක් ගාලා වෙන එකක් තිබුණොත් ඒකකට පයින් නැද්ද? එතන එකක් නැතිනොත් තව සිහි කරන්න පේන මානක එකක් තිබුණොත් හෝ සිහි කරන්න පුළුවන් ප්‍රමාණික හෝ එකක් තිබුණොත් හොයාගෙන යන්නේ නැහැ. යනවා. ඇයි ඒ? බඩගින්න බඩගින්න නිසා බඩගින්න තිබුණාටත් යනවද දැන් අපි එහෙම බඩගින්න තිබුණාට යනවද නැහැ බඩගින්න තිබුණාටම යනවා නෙමෙයි තණ්හාව නිසා යන්නේ නේ එහෙම නේද නැත්තම් බඩගින්න තිබුණාට යනවා නම් අපිත් යන්න ඕනේ එහෙම හොයනවද නැහනේ නෑ එතකොට මේක අසුචි අසුචියේ ඔයා නොදකින නිසා මෙයාට ඔයාට ඕක සුචි යහපත් වෙලා තියෙනවා ඔයා කැමති තණ්හා කරන්නේ. ඒ නිසායි ඕක අතහැරනකොට තව එකකට යන්නේ. එහෙම ගියාම ඔයාට ආපහු ලැබෙන අසුචි පිටක් ආයෙත් අසුචි බව නොදන්න නිසා ඔයා ඒකට තණ්හා කරන ඒ නිසා ඒ වගේ තව එකක් හොයන්නේ. මෙහෙමයි හැම වෙලාවෙම අසුචි ඔයාට උරුම වෙන්නේ කියලා කිව්වනම් ඔයාට යම් වෙලාවක මේ අසුචි දේ දැනට කැමැත්තෙන් අල්ලගෙන මේ දේ අසුචි කියලා ඔයා දැක්කොත් අසුචි කියලා තෙවුනොත් ඔයා චුට්ටක්වත් ඕකට කැමති වෙන්නේ ඔය වගේ තව එකකටවත් කැමති වෙන්නේ නැහැ. එහෙම වුණොත් තව එකකටත් ඔයා යන්නේ නැහැ. තව මේ වගේ අසුචි පිටක් හොයන්න යන්නෙත් නැහැ. මේ තියෙන එකෙත් නොයලිලා ඉන්නවා. තියෙන එක ඉවර වෙච්ච දවසට තව එකකුත් නොලබුණොත් ඔයාට මේ අසුචි ලැබීම ඉවරයි. කියලා කිව්වා කියන්නකෝ. දැන් ඔන්න පෙන්නවා අසුචි ටිකක් පෙන්නවා නැවත නැවත අසුචි හැදෙන හැටිත් මෙයාට පෙන්නවා. අසුචි නැවත නොලැබෙන තැනත් පෙන්වුවා. තේරෙනවද කියන්නේ? පෙන්වුවට දැන් බල්ලට තාම තියෙන්නේ යහපත් කියන මේ ටික කිව්වා කියලා ඌට දැන් මේ කියපු එකට ගෙවුනේ නෑනේ අසුචි ටික නරකයි කියලා. නේද? දැන් මෙයාට මෙයාගේ අදහස මම එහෙම කිව්වට එයාගේ මනස තාම තියෙන්නේ මේක හොඳයි කියන තැනනේ. දැන් මෙයාට දෙන්න ඕනේ ක්‍රමයක් මට පේන අසුචිය මෙයාට අසුචි ජරාව නොවන බවකයි ඉන්නේ. මෙයාටත් මේ ජරාව කියලා මේක අවබෝධ වෙන තැනට මං ගෙනියන්න ඕනේ. ක්‍රමයක්. අපි කියමුකෝ එයාට කියනවා හැම තැනම බුරබුරා පයින් නැතුව එක තැනකට වෙලා කය වචන දෙක සංවර කරගන්න. ඊට පස්සේ නොයෙක් නොයෙක් දේවල් හිත හිතා හිතෙන් හොයන්න නැතුව හිත එක්තැන් කරගන්න. එක්තැන් කරගෙන නිතරම මේක අසුචියක් නේද දුගඳයි නේද පිළිකුල් නේද කියලා හිතන්නේ. මෙන්න මෙහෙම හිතනකොට ඔයාට මේක අසුචි බව පෙනෙන දවසක් එනවා. එහෙම වුණොත් ඔයා මේකේ කලකිරෙනවා. කලකිරුණොත් මේකෙත් නොයැලෙනවා. මතු එකක් ලබන්නෙත් නැහැ. ඔයාට මේ අසුචි ලැබීමේ අවසානය මේකයි. කියලා අසුචි බවත් අසුචිය නැවත නැවත ඇති වෙන බවත් නැති වෙන බවත් නැති කරන මගත් කිව්වා කියන්නකෝ. දැන් ඔන්න හතරම දන්නවා මෙයා. දැන් ඊට පස්සේ මෙයා එහාට මෙහාට පැන පැන බුර බුර දුවන් නැතුව ඉන්නවා. ඉන්නේ මේ මේ මේ මෙහෙම කරන්න ඕනෙත් කියන නුවණ නිසායි. නොයෙක් නොයෙක් දේ හිතන්නේ නැතුව හිත එක තැනක තියාගන්නවා මේ බලු කැටිය දැන්. ඒ මොකද එහෙම කරන්නත් ඕනේ දැන් මේක වෙනස් කරගන්නම් කියලා දන්න නිසා. ඊට පස්සේ මෙයා නිතරම අනිත්‍ය හැටි ජරාවක් අසුභයක් කියලාත් මේක හිතනවා. කියන්නකො දැන් අර ස්විච් එක කරකවනවා වගේ දැන් අර දැනුම් හතරම තියෙනවා එතකොට යට දැන් මේ හිතන එක මාර්ගය නෙමෙයි මාර්ගය නිසා හිතන්නේ තේරෙනව නේද දැන් අර ඉස්සෙල්ලා සත්පුරුෂ ඇතුලෙන් අහගත්ත හතර දැන් ඔන්න එහාට මෙහාට පයින් නැතුව ඉන්න එක යාගේ සීලය නොඑක් නොඑක් නොඑක් දේ හිතන්නේ නැතුව ඉන්න එක සමාධි ගතිය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේක හිතන්න හදන බව මෙයාගේ ප්‍රඥාව දැන් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික මෙයා තුල වෙනකොට චූට්ටක් අසුචි බව තේරෙනවා. අසුචි බව තේරෙනකොට යහපත් කියන අදහස ටිකක් ගෙවෙනවා. මෙයාට. දැන් එකට වෙන්නේ අසුචි බව ටිකක් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට මොකද වෙන්නේ? තණ්හාව මේකට හිත සැසඳෙන්න කැමති වෙන ගතිය ටිකක් වෙනවා. වෙනකොට මේකේ නොයැලෙන බව ඉබේම ටිකක් වෙනවා. හරිද? නොයැලෙන බව ඒ කියන්නේ මේකෙන් මිදෙන බව ටිකක් සිද්ධ වෙනවා. මේ මේකෙන්. ආපහු තව ටිකක් මෙහෙම බලනකොට අර ටික කරනකොට මේ විදිහට මේක අසුචි කියන එක ප්‍රකට වෙන හොඳටම ප්‍රකට වෙන දවසක් වෙනවා. ඊට පස්සේ අපිට පෙනෙන මට්ටමට මෙයාට පෙනුණා කියන දැනට ආවොත් අපි වගේම ඒකේ යත් නොයලෙනවා. අපි වගේම ඒකේ නිදිලා යයි ඉන්නේ. පෙනුනත් ඒක නං ඇලිලා නැහැ. අලවන්නත් බෑ. මේ තව එකක් ප්‍රාර්ථනා කරනවා තියා තියෙන එකට හිත රදයක් වෙලා ඉන්නේ. මිදෙන්න කොයි වෙලෙද කිය කියා ඉන්නේ. කියන තැනට මෙයක් ආවොත් කොහොමද? මෙන්න මේක තමයි වැඩසටහන. හරිද? දැන් බල්ලට අසීති පිට වගේ තමයි මේ කය කබ්බ ගලනවා හුටු ගලනවා කුණු කෙල වැగిරෙනවා මල මුත්‍රා පිරීලා බල්ලට ඒක අසුචි වුණාට අපිට අසුචි අපිට අසුචි වුණාට බල්ලට අසුචි නෑ වගේ අපිට මේක අසුචි නෑ වගේ පෙවුනට දෙවියන්ට මේක පේන්නේ හරියට අර වගේ. බල්ලට අසුචි පිඩ ප්‍රියයි වගේ අපිට දැන් මේක ප්‍රියයි. අපිට අසුචි පිඩ පිළිකුල් වගේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මේකේ වගේ පිළිකුල්. හරිද? බුදුරජාණන් වහන්සේලාට සත්පුරුෂයන්ට එබඳුමයි මේක. දැන් එබඳු සත්පුරුෂ තමයෝ පෙන්නනවා මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්. අනාත්ම දෙයක්, පිළිකුල් දෙයක්, අසුබ දෙයක් කියලා පෙන්වනවා. දුක්ඛ සත්‍ය කියලා පෙන්වන්නේ දැන් මේ පෙන්වන්නේ කාටද? අර ටික පෙන්වන්නේ අසුචිතික සුබයි කියලා ඉන්න සතාටයි පෙන්වන්නේ. තේරෙනවද මේ කියන්නේ උපමාව? එතකොට දැන් ඔන්න අපිට පෙන්නනවා මේ ටික අනිත්‍යයි දුකයි අසුබයි අසාරයි දුගඳයි පිළිකුලයි අසුබයි කියලා පෙන්නනවා ඔය අනිත්‍ය දුක්ඛ අසුභ අසාර බව ඕගොල්ලෝ නොදකින නිසායි මේකට කැමති වෙන්නේ. මේක අතහැරනකොට මේ වගේ තව එකකටත් කැමති වෙන්නේ නිසායි. කියලා මේ දුක් වූ දේ අනිත්‍ය වූ දේ අසුභ වූ දේ ජරා මරණ වූ දේ නැවත මෙතන ලබනවත් නැවත ලබා ගන්නවත් හේතු ටික පෙන්නනවා. පෙන්නලා ඕගොල්ලෝ අනිත්‍ය දේ දුක් දේ අසුභ දේ අසාර දේ හැටියට මේ රූපය දැක්කොත් අර අසුචි පිඩ වගේ දැක්කොත් මේ කය අපිට දැන් මේ බලන එක ගැන නෙමෙයි මම කියන්නේ දැක්කොත් මේකේ අපි හිත අපේ සැසඳෙන්නේ නැහැ තණ්හාව හිතින්නේ නැහැ එහෙම වුණොත් මතු එකක් තමයි මේක තුලත් ඉන්නේ අමාරුයි එහෙම වුණොත් මතු මේ රූපයකට යන්නේ මේ තමයි දුක් වූ ස්කන්ධයන්ගේ ලැබීමේ අවසානය කියලා ඒ හින්දා හැම වෙලාවෙම මේ රූපය අසුචි හැටියට දුගඳ හැටියට පිළිකුල් හැටියට අනිත්‍ය හැටියට දුක් හැටියට රෝග හැටියට පීඩා හැටියට හිතන්න. දැන් මේ හිතන්න කියන ටිකත් මේ මාර්ගය පෙන්වන්නේ. එහෙම හිතන්න. හිතනකොට ඒක පේන්න ඒකට උපකාර පිණිස හිත සමාධි කරගන්න. එකඟ කරගන්න තමත කමතහනකින් ඒකට උපකාර පිණිස සීලයක පිළිපදන්න මෙන්න මේ සීලයක පිළිපදලා හිත එකඟ කරගනිමින් නිතරම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට බලබලා බලබලා හිටියොත් ඔයාට පුළුවන් මෙන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියන එක දකින්න තැනට එන්න. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. දැක්කහම කලකිරෙනවා. අසුචිය කියලා දැක්කහම කලකිරෙන්නේ නැද්ද මේකේ? කලකිරුණොත් නොයැලෙනවා. නොයැලෙනවයි කියන එකෙන් මතක මතක තබා ගන්න උඩින් යන වචනේ නෙමෙයි. අසුචි පිටකට හිත යොමු කරලා බලන්න හිත සැසඳෙන්නේ නැති උඩින් වචන කිව්වොත් හිත ඇතුළට ආපස්සට මෙන ගතිය තියෙනවනේ. මේක තමයි නොයැලීම කියන්නේ. නමුත් අපිට අපේ දරුවෙක් gedara දිහා සිහි කරලා බලන්න. හිත ඇතුළෙන් සැසඳෙන බව නැද්ද මේවට? කැමැති බව නැද්ද? මේක තමයි රාගය කියන්නේ ඇලෙන බව. උතනයි නැකින්න උඩ වචන ටික නෙමෙයි. හරිද? ඔන්න උතෙන්ටම එතකොට ආපස්සටම යන්නේ. තේරෙනවද? ඇත්ත ඇති හැටි මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අසුබ දෙයක් කියලා දැක්කොත් දැක්කොත් මම මේ කියන්නේ දකින්නවයි කියනකොට දැන් මෙහෙම ඉදිරියෙන් F2 වහගෙන ඉන්නකොට F2 අරනකොට මේ දේ පේනවයි කියන එකට ප්‍රාර්ථනාවක් ඕනේද නැහැ. පාරේ තියෙන යනකොට තියෙන අසුචි ටික අසුචි බව දකින්න අපි හිතුවේත් නැහනේ. අසුචි අසුචි කියලා මෙනෙහි කළාද අසුචි බව දැක්කේ? නැහැ. ඒ වගේ දකින්නවා කියන එක එහෙමයි ඈ. අසුචි අසුචි කියලා මෙනෙහි කරන්නේ නැතුව, අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කරන්නේ නැතුව, දුක දුක කියලා මෙනෙහි කරන්නේ නැතුවත් මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අසුබ දෙයක්, අසාර දෙයක්, අසුචි දෙයක් කියලා දකින්න දකින්න ඕන. දකින්නයි කියන්නේ එහෙමයි. දැකීම කියන්නේ ඒ තැනට එන්න ඕනේ. ඒ තැනටපත් වෙච්ච දවසටයි මේ තණ්හාව නැති වෙන්නේ. හරිද? උන්න දැන් දැක්කා කියන්නකෝ අර අසුචි මට්ටමටම ආවා මේ රූපය. දැන් වටේට අසුචි පිටවල් හතරක් පහක් තිබුණොත් <laughs> දැන් අපි මේ එකකට මේ මේ කෙන් කොයි එකටද අපි කැමති වෙන්නේ? එකකටවත් කැමති නැහැ. හොන්ටටම බඩගින්නක් ඇති වුණා කියන්නකො දැන්. <laughs> දැන් අපි මොකේද යන්නේ? එකකටවත් යනවද? දිවි කෙලවර කොට මැරෙන්න තරම් වේදනාව කියන්නේ. දැන් මොකේද යන්නේ? ඔය අතරදී හොඳ ලස්සනට බෙදපු බත් ගන්නකුත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? බත් ගන්නට පයින්ව නේද? නමුත් එහෙම එකක් නැති වුණොත් අසුචිම ටිකක් තිබුණොත් වටේට මේ ලෝකෙ සිහි කරන හැම රූපයක්ම අනිත්‍ය දුක අනාත්මයි කියලා හැම අරමුණක්ම දැක්කොත් මරණාසන්න මොහොතේ හරි වේවා හිත බැසගනීද මේ අපි මේක දැක්කොත් පණීද මෙහාට මේක අල්ලගනීද මරණීය වේදනාව වුණත් ඉවසන්න සුදුසුයි එච්චරට පිළිකුල් අරකනේ <laughs> කවුරුවත් බඩගිනි හැදිලා නැරෙන්නම හැදුවොත් ඔහම එක තිබ්බ කනවද <laughs> නෑ නේද <laughs> මොකද එච්චරට පිළිකුල් නේද පිළිකුල් ඇත්තටම මේක යථාර්ථෙත් එහෙමයි නමුත් ඒක දන්නේ නැතුව ඉන්නේ රාතන් වහන්සේලා කියන්නේ ඒකට. එච්චරටම ප්‍රකටයි මේක. හරිද? එතකොට මරණාසන්න මොහොත වෙනකොට ඒ කියන්නේ ජීවත්ව ඉද්දිම මේ හැම රූපයක්ම දැක්කනම් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අසුචි පිටවල් පහක් හැටියට දැක්කා නිකන් කියන්නකෝ. ඒබ ඒකයි ඇත්ත ඇති හැටි දකින්නකොට කලකිරෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක අසුචි දෙයක්. අසුබ දෙයක් කියනවා කලකිරීම කියන්නේ නොසලකාම හරිනවා. දැන් පාරේ තියෙන අසුචි පිටේ අපි දන්නේ අපි කලකිරලා තියෙන්නේ. කලකිරනවා කියනකොට මේ කම්බුලේ අත තියාගෙන ඉන්න බව නෙමෙයි. ඒ ගැන මේ කිසිම අපේක්ෂාවක් නැහැ. ඒ ගැන කිසිම කැමැත්තක් නැහැ. වුමනාවක් නැහැ. ඒක නිස්සාර බවමයි තේරෙන්නේ. හරයක් නැති බවමයි. පිළිකුල් බවමයි. පළක් නැති බවමයි තියෙන්නේ. ඒ කලකිරීම නිසායි අපි නොඇලිලා තියෙන්නේ. ඒක ඇලෙන්නේ කයෙන් ගැන කවර කතාවද හිතෙන්වත් කැමති නෑ මේ වගේ දෙයක් ළඟට ගන්න. හිතෙන්වත් අපි ළඟට අරගෙන හිතෙන් කයෙන් නැතත් හිතෙන් හෝ අරගෙන මූණේ ගාගෙන වගේ එහෙම ඉන්න කැමති. <laughs> ඔය කියන කොටත් <laughs> කියන කොටත් නේද? එහෙම නේද? නමුත් දැන් අපි ওই අසුචි වැඩේ ඔහොම කරනවානේ. කයෙන් බැරුවොත් හිතෙන් හරි සමහර දරුවෙක් හරි කියලා හිතෙන් හරි තුරු කරගන්නවා. <laughs> ඒ කියන්නේ මේ ඒකෙත් යථාර්ථය එහෙමමයි. එතකොට හිතෙන්වත් ළඟට ගන්න නැහැනේ. වස්තුකාමයේ කියන්නේ අසුචි ගොඩම අතට අරගන්නවා වගේ. ප්‍රේතකාමයේ කියන්නේ අසුචි ටික ගන්න බැරි නම් හිතෙන් හරි අරගෙන ගා ගන්නවා වගේ. හරිද? දැන් වස්තුකාම ක්ලේශකාම කියන දෙකම ඔය අරමුණේ අපිට නැහැනේ. ඔය වගේ මේ ලෝකේ හැම අරමුණක්ම අපි දැක්කොත් අන්ත්‍ය දෙයක් දුක් දෙයක් අසාර දෙයක් අසරණ කරන දෙයක් හිස් දෙයක් මේ බොරුවක් නිරිඟුවක් මේකට ගිය දුකම මිසක ඉදීම ලෙඩවීම මහලු බව කියලා මේ වගේ මහා දුක් ගොඩක් මිසක කිසිමම යමක් නැහැ කියන තැන දැක්කොත් මේ හිතන එක ගැන නෙමෙයි මේ කියන්නේ මං කිව්වේ පාරේ යනකොට තියෙන අසුචි පිට ගැන ඕගොල්ලෝ මේක අසුබද අසුබද අසුචිද අසුචිද කියලා හිත හිතා නොයා නේද දැක දකින්නකොටම කෙල ගහලා යන්නේ චී කියලා නේද? ඒ මොකද දකින්න කියන එකට ප්‍රාර්ථනාවක් නැති නිසා. ඒ ගැනයි මේ කියන්නේ. දැකීම කියන්නේ එතන මෙන්න මෙහෙම වුණොත් මොකක්ද එහෙම වෙන්නේ? පංච උපාදානස්කන්ධය මෙන්න මේ තැනටපත් වුණොත් නැවත එකක් ගැන කවර කතාවද තියෙන එක තිසර දෙයක් නෙමෙයිද? අසුචි ගොඩවල් 5ක් ගැන ලැබීම කතා කවර කතාවද එක අසුචි පිටක් ඉස්සරහා තිබුණොත් ඒකත් ඔළුව ගැක්කමක් නෙමෙයිද ඈ ඒකත් වදයක් නෙමෙයිද බොහොම ආසාවෙන් කැමැත්තෙන් තණ්හාවෙන් දින්නේ නමුත් ත්‍රිසංගත සතෙකුට මේව එකක් නෙමෙයි 10ක් තිබුණත් මදි නේද නෑ ඇත්ත ඒක නෙමෙයිද ඇත්ත ඒක නායින්ට නෙමෙයි ඇත්ත නේ ඒ වගේ දැන් අපිට මේකේ එකක් නෙමෙයි 10ක් තිබුණත් නැති මේ වගේ රූප පිටි. ඈ දරුවා කියලා මුණුපුරා කියලා සීයා කියලා තාත්තා කියලා නමුත් දෙවියන්ට මේවා 10 නෙමෙයි එකක් තිබුණත් පේනවා බුදුරජාණන් වහන්සේලාට ඔක්කොටම. එතකොට මෙන්න මේක තමයි දැන් සාත්‍තරය අපිට තියෙන්නේ. දැන් බල බලලට බන කියන්න හිමියද? ඒ කියන්නේ අපිට අසුචි පෙනෙන නමුත් අසුචි අසුචි නොවන තිරසංගත සතාට බන ටිකක් අපි කිව්වොත් ඕක අසුචි ස්වභාවේ. නමුත් ඔයාට ඕක නොපෙනෙන නිසා ඔයාට තණ්හාව තියෙනවා ඔකට. ඔයාට ඒ නිසා යෝක ඉවරනකොට තව එකක් කොහෙද තියෙන්නේ කියලා හොය හොයා යන්නේ. ඒ හින්දා ඔයාට හොය හොයා යන්නේ ඒ හින්දා ඔයාට ලැබෙන්නේ ආපහු තව එකක්. ඈ කියලා කිව්වොත් ඒ නිසා ඔයා අසුචියෙන් මිදිලා නැත්තේ. ඒ වගේ ඔයාට මේ අසුචි අසුචි හැටියට දකින්න පුළුවන් වුණොත් දැක්කොත් ඔයා ඔකේ කලකිරෙනවා. ඔයා කලකිරලා මිදෙනවා. ඔයා තව එකක් තියා ඕක ඕකෙවත් ඉන්න කැමති වෙන්නේ නැහැ. ඒ තියා තව එකක් ප්‍රාර්ථනා කරන්න කොහොමද? එතකොට තව එකකුත් නොලැබීමෙන් යන්න තියෙන හේතුව නැතිවීමෙන් හොයන්න තියෙන ගතිය නැකීමෙන් තියෙන එකත් අතහැරුණාම අසුචි අවසානයේ උච්චරයි ගන්න. කියලා කිව්වා. වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදාන ස්කන්ධෙට මම මම මගේ කියලා අපි ඉන්න මේ ලෝකෙට පංච උපාදානස්කන්ධ දුක්ඛ අසුචිතික මම උපමා කළේ දුක්ඛ සත්‍යයට මේ දුක්ඛ සත්‍යය අසුචි අසුචි බව නොදන්න නිසා අර සතාට තණ්හාව කියන නැවත අසුචි ටිකක් හොයන්න තියෙන හේතුව හැදුනනේ ඒ වගේ මම ඒකට උපමා කළේ මොකද්ද දුක්ඛ සමුදය සත්‍යය අසුචිය අසුචිය හැටියට නොදකිනකොට කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වුණොත් මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේදී දැනට වුණත් මේ බඩගින්නක් ඇති වුණොත් කෑමක් තියනවා කියලා දැක්කොත් පයින්නෝනේ අපි. නේද? ඒ වගේ මේ ලෝකයේ අනිත්‍ය බව, දුක් බව, අසාර බව දැකලා තණ්හාව හික්මින නොතිබුණොත් තග්ගල විඥානේ බැස ගන්නවා. මෙතන අතහරනකොට මේ රූපයකට බැස ගන්නවා. දැසගත්තාම ආයෙත් දැසගත්තේ මොකද අසුචි පිටකට. ආයෙත් කෙනෙක් උපන්න නෙමෙයි. පුද්ගලයෙක් උපදිනව නෙමෙයි. ආයෙත් මේ විඥානය මේ දුක්ඛ රූපයකට දැස ගන්නවා. ආයෙත් දුක්ඛ ස්කන්ධ ටික උපදිනවා. ආයෙත් දුක නොදන්න කම නිසා මොකද වෙන්නේ? ආයෙත් තණ්හාව ඇති වෙනවා. තණ්හාව දැඩිවීම තමයි මම කියන්නේ. ඒක දැඩිවීම තමයි මගේ කියන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා තියෙන ජීවිත ආසාව තණ්හාව විතරයි. ඒක යම් මට්ටමකට ලියලා තමයි මේක මම කියන தത്വෙට හුරු උනේ. මම කියන தത്വෙට හුරු වීම තමයි මගේ මගේ කියලා බාහිර අරමුණු කරා දුවලා තියෙන්නේ. දැන් අපි ඔහෙ ඉන්නේ. ওই පැත්තේ. ඒ පැත්තේ ඉන්න අපි ක්‍රමක්‍රමයෙන් මෙහාට ගන්න ඕනේ. මෙහි ඉන්න අපි ඊට පස්සේ මේක මෙන්න මේ වගේ යථාර්ථයකට ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්වුවා දුක්ඛ සමුදය සත්‍ය තමයි අසුචි ටික නොදැකීම නිසා අර බල්ලට තණ්හාව ඇති වුණා වගේ ඒක අතහැරනකොට තව එකකට උට හොයන්න පුළුවන් ගතිය ඇති වෙලා ඒ හින්දා තියෙනවා වගේ. අපි දැනුත් කැමැත්තෙන් ඉන්නවා මේ කැමැති දේ අතහැරනකොට මේ වගේ තව දෙයක් හොයනවා. ඒ නිසා ආයෙත් ලැබෙනවා ආයෙත් මේ වගේ දුක් වූ ස්කන්ධ ටික මේ වගේ දුකයි දුක්ඛ සමුදය දෙක පෙන්වනවා. දැන් මේ පුද්ගලයෙක් නෙමෙයි අය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට පුද්ගල බවක් නෑ මුළු ලෝකෙම චතුරාර්ය සත්‍ය විතරයි තියෙන්නේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර විතරයි ඉතුරු වෙන්නේ ඊට පස්සේ ධර්මතා ටික. පුද්ගලයෙක් ගැන කියනවා නෙමෙයි මේ කිසිම වෙලාවක තේරුණාද? අසුචි අසුචි බව නොදන්න නිසායි තණ්හාව තියෙන්නේ. තණ්හාව නිසායි මේ සෙවීම. මේ සිද්ධිය නොදන්නකවම අපි පුද්ගලයෙක් හොයනවා. ඈ පුද්ගලයෙක් කරනවා කියලා මේ අවිද්‍යාව නිසාම මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන මේ තියෙන්නේ. අවිද්‍යාව දුරු වුණොත් මිත්‍යා දෘෂ්ටිය ඉබේම දුරු වෙනවා. එතකොට ඔන්න දැන් අපිට පෙන්වුවොත් තේවුනොත් දැන් අර බල්ලට මම නැවත නැවත කියන්නේ මේක තේරුම් කරගන්න අසුචි අසුචි හැටියට දැක්කොත් ඔයාට නැවත ওই වගේ එකකට යන්නේ ඒ වගේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය හැටියට අවබෝධ වුණොත් දුක දුක හැටියට අවබෝධ වුණු මේ පංච උපාදාන ස්කන්ධයේ දුක කියලා දැක්කොත් තණ්හාව ඒ දෙන්නේ තණ්හාව ගැන කවර කතාවද මේ කයට හිත සැසඳෙන්නේවත් නැහැ හිත නැමෙන්නේවත් නැහැ මේ කයම ඇසුරු කරගෙන උපදින සිත හැම වෙලාවෙම මේ කයින් මිදිලා ඉන්නේ මේ කයේ පැවැත්ම මම කියලා චුට්ටක කැමති නෑ මේ කයේට කය වගේ දෙයක් ගැන දෙයක් ලබන එක ගැන කවර කතාවද මේ කයේ පැවැත්මද මෙයාට මහා දුකේ පැවැත්මක් වෙනවා ඒකයි සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා හොඳට නාල අලංකාරව ඇඳගෙන ඉන්න තරුණයෙකුගේ හෝ තරුණියෙකුගේ කරේ ගැරඬි කුණක් හරි බලු කුණක් හරි බැන්දෝ එයා යම්සේ ඒ හේතුයෙන් ලැජ්ජ වෙනවද පිළිකුල් වෙනවද ඒ වගේ මේ කය කෙරේ මම ලැජ්ජ වෙනවා පිළිකුල් වෙනවා කියන්නේ ඈ අහලා තියෙනවද අහලා තියෙනවනේ එතකොට ඒ කියන්නේ පාරේ තියෙනවනම් බල්ලෙක් මැරිලා බලු කුණක් ගැරඬි කුණක් තිබුණොත් තත් ගල තල්ල සාක්කේ දාගන්නවද ඈ මේ අපේ ශරීරය නෙමෙයි මේ රූපය ඇති. මේ රූප ඕක තමයි ගෙවා ගන්න ඕනේ ආශ්‍රය අපිට. දැන් ගැරඬි කුණ බලු කුණ කබරේකට එහෙම කොහොමද? ඈ කබරේකට එහෙම කොහොමද? අපිට පිළිකුල් වුණාට එයාට පිළිකුල්ද? නෑ මේ අපි දැක්කනතර මේ කෙලෙස් වල මට්ටම් මේ තියෙන්නේ. ඒ විඥානයේ එතන තියලා ස්කන්ධ පංචකයේ යෙදලා තියෙන ඒ කෙලෙසිය කෙලෙසින් පෙන්වන එක සුභ හැටියට. එච්චර පිළිකුල් දේ එතන ස්කන්ධ ටිකේ ඇසුරු කරන ඒ කෙලෙසියට පෙන්වන සුභ හැටියට. ඒ අපි සත්පුද්ගල භාවයෙන් කතා කරන අනාත්ම ධර්මතාවයක් එතන තියෙන්නේ. සුභ හැටියට පේනකොට ඒක ඇසුරු කරනවා. ඒක අතහැරනකොට තව දෙනකොට හෝ යන්න තරම් ඒ ගෙනියන්න තරම් ස්කන්ධ ටික තුල තියෙන කෙලෙසිය බලවත්. විඥානයේ තව මේ වගේ දෙයක් හොයාගෙන යන්න තරම් බැස ගන්න බලවත්. මනුස්සයා කියලා කියන්නේ පිනකට හටගත්තේ කියලා කියන්නේ මේ ස්කන්ධ ටිකේ යෙදෙන කෙලෙසි ස්වභාවයෙන්ම යම් කෙලෙස් මට්ටමක අඩු වෙලා මේ තියෙන්නේ. ඒ හිඳයි දහම කොරොත්තු දෙන්නේ. දහම කොරොත්තු දෙන්නේ ඒ නිසයි. ඒකයි මනුස්ස මට්ටම කියන්නේ අරයට පිළිකුල් වෙන මට්ටමට පිළිකුල් එයාට සුබයි කියලා හිතන මට්ටම තරම්ම මේ තණ්හාව අවිද්‍යාව රළු නෑ මෙතන. අන්තිම මෝඩයි කියන මනුස්සයා. තිරිසංගත සතෙක් තරම් මෝඩ නැහැ. ලෝකේ අන්තිම මෝඩය කියන මිනිස්සයත් අරක අසුචි කියලා දන්නවනේ. ගැරන්ඩිකුණ බලුකුණ අසුචි කියලා දන්නවනේ. ස්වභාවයෙන් පිහිටි නුවණක් එයාට තියෙනවා අර තිරිසංගත සතට වඩා. ඒ නිසායි මිනිස්සු කියේ ඔතෙන්ට සාපේක්ෂව. උසස් මනසක් ටිකක්. ඒ කියන්නේ යමක් ඇතුළු කරන්න පුළුවන්, ධහමක් තේරුම් ගන්න පුළුවන් මේ කෙලෙස් තුළ ඉඩ කෙලෙස් නැති භවයේ ඉඩ තියෙන නිසා. ওই මට්ටමට කෙලෙස් ඉදිලා තිබුණා නම් මේකෙත් හිතෙන්ටත් බෑ. රූපේ හැඩේ නෙමෙයි මෙතන බලපාන්නේ. මේ කබරයාගේ කය මෙහෙමයි, බල්ලාගේ කය මෙහෙමයි, මනුස්සයාගේ කය මෙහෙමයි කියලා මේ රූපේ හැඩේ හින්දා නෙමෙයි ඒ අතෙන්ට දහමක් බැරි මෙතෙන්ට දහමක් පුළුවන් වෙලා තියෙන්නේ. මේ තුල යෙදුණු කෙලෙස් වල අඩු වැඩිකම මතයි. තේරෙනවද? මේ ඉතින් දැන් අරයට තියෙන ඒ අසුචි පිට තියෙන නැත්තම් ඒ ගැරඬිකුණ ඒ බලුකුණ එයාට මොකද වෙන්නේ? ගැරන්ඩි කුණ බලකුණ නෙමෙයි එයාට හොඳ රස ආහාරයක් නේ. හොඳම රස ආහාරය. ඒ එයාගේ රස ආහාරය අපිට මහා අප්‍රසන්න දුගඳ පිළිකුල් එකක්. ඒ හින්දා හීනෙන්වත් අපි ප්‍රාර්ථනා කරන්නේ මට මේ වගේ කෑමක් ලැබේවා කියලා. ප්‍රාර්ථනා කරනවද? ඊට පස්සේ කබරයට නමුත් <laughs> මේක ප්‍රශ්නයක් නෑ වගේ. අපිත් කබරේ වගේ දැන් මේ මට්ටම අපිට බොහොම ප්‍රියයි මනාපයි. දැන් අපි සමහර විට රහතන් වහන්සේලා මේ සංඥාවෙන් ඉන්නේ. ඒ කියන්නේ ගැරන්ඩි කුණක් බල්ලු කුණක් වගේ එච්චරට නොඇලිලා එච්චරට විරාගව ඉන්නේ. ඒ තරම් නොඇලීමෙන් පිළිකුලෙන් ඉන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ. නමුත් අපි බොහොම ප්‍රිය වෙන්නේ මේකට. ප්‍රිය ඉන්න අපිට කියනවා ඕකේ ස්වභාවය. දැන් එතන කෙලෙසිය හැටි අපි ඒ ගැරන්ඩි කුණට බලු කුණට පුදුම අප්‍රියාවක් තියෙනවා. අපිට අරක ලබා ගන්නවා තියා ප්‍රාර්ථනාවක්වත් නැහැ. එහෙම කිසිම ප්‍රාර්ථනාවක් නැතුව මලකුණ කන කබරෙක් ගාවට යන්නකො. ඌ හිතන්නේ මේක උදුර ගන්න එනවා කියලා. ඌ අර නැට්ටත් පුම්බල ගහන්න හදලා ඇයි එයාගේ අදහස මේ කුදුර ගන්න එනවා කියලා. ඈ? එහෙම නෙමෙයිද? ඒ වගේ සමහරට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වෙන කෙනෙක් පින්ඳ පාත එනකොට නැතිනම් වෙන එනකොට මේ පීදී ගන්නද දන්නේ නැහැ කියලා ලෝකයට හිතෙන්නේ සමහර විටක. හරිද? සම අතන මහ මලකුණ ගාවට යනවා වගේ මනසකින් එන්නේ. ඈ අර ගැරන්ඩි කුණ බලු කුණ ගහවට යනවා වගේ යන්නේ සමාහිත පින්ඳ පාතේ. අර අර එහෙම හිතලානේ අර මණික් හොරකමකට එක රහතන් වහන්සේ නමක් ලනු දාලා අඹරලා මණික ගත්තද කියලා ඇහුවේ නේද? මොකද මිනිස්සු හිතන්නේ මිනිස්සු දන්නේ නැහැ මේ මානසික මට්ටම දන්නවනම් කවදාවත් එහෙම කරයිද? කරන්නේ නේද? දන්නවද කතා? දන්නවනේ? ආ ඒක නේ. කියමුද බලන්න. එතකොට ඒ මොකද ખબරේ වගේ. මේ ඒකයි මං කියේ පුද්ගල භාවයෙන් අපි බැලුවොත් මේ හැමතැනම ඉදිරියට තියෙන කෙලෙස් මට්ටම් එකයි. මේ කෙලෙස්යක් තියෙන මේ මේ ධර්මයේ තෝර ගැනීමමයි අනාත්මය කියන්නේ. අනාත්ම අවබෝධ වෙන්නේ. මේ සිද්ධාන්තය අවබෝධ වෙන්න වෙන්න තමයි පුද්ගල භාවය කියන එක අතහැරෙන්නේ. පුද්ගල භාවය කවදාවත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතලා නැති කරන්න බෑ. නිබඳු අවබෝධයක් අපිට තියෙන්න වෙනවා. ඔන්න දැන් අපිට මහා අසුචියක් වෙච්ච නමුත් තව කෙනෙකුට බොහෝම කැමැත්තක් වෙච්ච අරමුණක් තමයි ගැරන්ටි කුණ බලුකුණ මෙන්න මේ ගැරන්ටි කුණ බලුකුණ බොහොම යහපත් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට තමයි අපි කියන්නේ බණ කියනවා වගේ අපි කියන චතුරාර්ය සත්‍ය කියනවා යාට ඈ චතුරාර්ය සත්‍ය යාට කියලා දෙනවා කියලා හිතන්නකො කියලා දුන්නොත් කොහොමද කියන්න වෙන්නේ ආ දැන් ඕගොල්ලෝ බණ කියන්නකො පටන් ගන්න දැන් ඔන්න මේ අයිනේ ඉන්නවා මේ ලොකු බල්ලෙක් මැරිලා දැන් ખબරෙක් එනවා බල්ලා කන්න බලුකුණ හොඳටම කුණු වෙලා පණුවොත් ගහලා නිලමැස්සුත් ඉන්නොත් ළඟ කිට්ටු වෙන්න බෑ නහය පහගෙන තමයි අපි යන්නේ. දැන් අපිට මේක හොඳටම අසුචි බව පේනවනේ. හොඳටම කැමැත්තෙන් දෙන්නේ ළඟට. ගියත් නම් යන්නේ නහය වහගෙන ඇසුත් වහගන්න පුළුවන් නම් ඇසුත් වහගෙන කටත් වහගෙන ලේසුත් බැඳගෙන හරි අමාරුවෙන් යන්නේ. දැන් අපිට තියෙන්නේ සත්පුරුෂ ක්‍රියාවක් කරන්න. ওই වගේ තැනකට ගිහිල්ලා කබරයව ඕකේ මුදව ගන්න තියෙන්නේ. කබරයා නිකන් මිනිස්සෙක් කියන මට්ටම නිකන් කියලා හිතන්නකෝ. දැන් අපිට කබරයට මොකද ඕක කියන්න තියෙන්නේ කියන්නකෝ. නිකන් කියමු අපි බලන්න. අපිට මේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපිට අවබෝධ වෙන එතකොට මේ මහා ගැඹුරු නෙමෙයි මේ තුල ගැඹුරක් නැතුව නෙමෙයි ගැඹුරක් තියෙනවා එන්න එන්න. නමුත් මේක තේරුම් කරගත්තේ ගත්තාම පහසුයි ආය අමුතුවෙන් මේ ජීවිතේ නිවන් දකින්න බැයිද අප්පා කියලා ප්‍රශ්නේ නැහැ. ඒකාන්තයෙන් මේ බත් ගන්න අතර බෙදලා දුන්නා වගේ යකෝ මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි විදිහට නෝ කියන නුවණ එනවා අපිට. දැන් ඕන් මේ බලුකුණ කකා ඉන්න කබරේ ගාවට තමයි අපි නහයත් වහගෙන යන්නේ කියන්නකො. ඉන්ද්‍රියම සංවරයි අපේ. ඇයි? ඇහෙන් බලන් බැලුවත් ප්‍රියමනාපින් නෙමෙයි බලන්නේ. හරිද? ගන්ධ සුවඳත් බොහොම ප්‍රියෙන් ඇලිලා නම් නෙවෙයි ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්නේ. ඒ සද්දයක් ඇහුණත් ඒ පැත්තේ බොහොම මනාපෙන්න නෙමෙයි ඒකේ සද්දය අහන්නේ. ඒ ඕකේ තියෙන කැලලක් හඳ ඕනේ කියලා කෙලසන් උනන්නෙත් නෑ. කයෙන් ඒක ස්පර්ශ කරන්ද movement ඇයි ඒක දාගන්නේ නැති වෙන්න තර්ක දාගන්නත් හේතු දෙකම රූපනේ. හිතන්න එපා අපි ටිකක්. ඇයි අපි හිතන්නේ නැත්තේ මෙහෙම එකක් තිබ්බොත් ටග්ගල දාගන්න මේක දාගන්නේ නැහැ. ඇයි දාගන්නේ නැත්තේ? ඒ කියන්නේ තණ්හාව. තණ්හාව. තණ්හාව. ඇයි තණ්හාව? මේක සුබයි කියන දැන තියෙන නිසා. සුබයි කියන කම තියෙන නිසා තණ්හාව තණ්හාව දැඩි වුණාම ටග්ගල ගත්තා. දැන් මගේ දැන් මගේ නෙමෙයි රුපියල් 1000 දැන් කොහේ හරි ගිහලා කවුරු හරි වෙන කෙනෙක් උදුර ගන්න එහෙම හැදුවොත් ගෙදර ගිහිල්ලා හරි ඔව් දැන් අයිතිකාරයා නැහැ කියන්නකෝ ඔන්න දැන් අයිතිකාරය හම්බුනේම නැහැ දැන් රුපියල් 1000 මගි. දැන් අපි ගෙදර ඇවිල්ලා පෙට්ටිය දාගත්තාම මං ගාව රුපියල් 1000ක් තියෙනවා කියලා දැකලා හොරු ගන්න පයින්නවා. දැන් වෙන හොරේ. දැන් මේ හොරාට ගහනුණු පුල්ලකින් ගහන්නේ නැද්ද? ගහන පීයෙන් කඩුවෙන් කොටන්න කොටන්නේ නැද්ද? ඇයි ඒ? මගේ මගේ දැන් මගේ මේ කොහෙවත් තිබුණු එක බලන්න අහක තියෙන එකකින්ද දැන් කඩු කිනිස ගන්න දැන් ඇවිල්ලා නේද? නේද? <laughs> අන්න තණ්හාව නිසා මේ ලෝකේ බුදුහතර පෙන්නනවා මොකද වෙන්නේ? මසුරුකම වෙනවා. මසුරුකම නිසා මොකද වෙන්නේ? දැඩිව ගන්නවා මගේ කියලා මම කියලා ගන්නවා නෑ මම මගේ කියලා ගන්නවා ගන්න කම නිසා දැඩි මසුරුකම එනවා මසුරුකම නිසා ආරක්ෂාව කරනවා පෙට්ටිය වල දානවා ලොක් කරනවා දැන් තියෙනවා ආරක්ෂාව නිසා මොකද කරන්න වෙන්නේ දඬු මුගුරු ගන්න දඬු මුගුරු ගැනීම නිසා ලෝකේ තාතෝ කියන වචන කලහ විග්‍රහ කෝලහල ඇති වෙලා මේ ලෝකේ ඇති වෙලා තියෙන ඔහොමයි කියන ඈ තණ්හා මූලික ඕක බොහොම ලස්සනට පෙන්නනවා මහා නිදාන සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රේ තණ්හාව ලෝකේ රජවරු රජවරු සමග දෙමව්පියෝ දරුවෝ සමග දරුවෝ දෙමව්පියෝ සමග සහෝදරයෝ සහෝදරයෝ සමග ගහ බැන ගන්නවා මරා ගන්නවා කපා ගන්නවා කොටා ගන්නවා මොකද මේ තණ්හාව ගිහිල්ලා උපාදානලා දැදිය. ඔන්න ඔය තැනට ගිහිල්ලා දැන් ඔහොම ඉන්නේ අපි ඈ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ වගේ අපි මේ කයත් දැක්කොත් අසුචි ටිකක් වගේ පාරේ තියෙන දෙයක් දාගන්නේ නැහැ සාක්කුවට. ඒ වගේ තග්ගල මේක උරුම කරගන්නේ උරුම කරගන්න ගතිය හිතෙන්ම මැකෙනවා. ඉතින් මේ தત્ත්වයේ වෙන්නේ කුමක් කොතෙන්ද ආවමද? යථා භූත ඥාන දර්ශනයට ආවහම ඇත්ත ඇති හැටි දකින්නවා කියන තැනට ආවහමයි වෙන්නේ. දැන් ඇත්ත ඇති හැටි දකින්න නොදකින්න තැන ඉඳලා ඇත්ත ඇති හැටි දකින්න තැනට යන්න වෙලා අපිට. ආත්ම දෘෂ්ටියේ ඉඳලා අනාත්මයට යන්න වෙලා. සුබ දේ ඉඳලා අසුබයි කියන තැනට යන්න වෙලා. නিত্য කියන දේ ඉඳලා අනිත්‍යයි කියන තැනට යන්න වෙලා. සුබයි කියන තැන ඉඳලා අසුබයි කියන තැනට යන්න වෙලා. සැපයි කියන තැන ඉඳලා දුකයි කියන තැනට යන්න වෙලා. දැන් ගමන් මාර්ගයක් ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මං ඉස්සරහා බලාගෙන ඉන්නවා දැන් මේ පැත්ත පේනවා පිටිපස්ස පේන්නේ නැහැ මට. ඇයි පේන්නේ නැත්තේ? ඇස් නැති හින්දා කිය. ඇස් නැති හින්දාද? පිටිපස්සක් නැති හින්දා කියලා කිව්වොත් වැරදිද? ඈ නුවණින් පැත්තකින් තැබේවා මතසින්වත් බැලුවේ නැති නිසා නේ. පිටිපස්ස මේ පැත්ත බලනකොට පේනවා පිටිපස්ස පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි නොබලන නිසා. හැරලා බැලුවොත් පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා ටික පේන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා පේන්නේ. මෙහෙම බලපු නිසා එහෙම පේන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා පේන්නේ පේන්නේ නැත්නම් එහෙම දෙයක් නැති නිසා නෙමෙයි නොබලන නිසා. නොබලන නිසා. ඒ නිසා හතර ඉරියව්වෙම නැත්තම් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති යද්දිත් ආපහු එද්දිත් නුවණින් කරන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති වටපිට බලනකොට සමින්ජිතේ පසාරිත්තේ හකුලනකොට අතපය දිගහරිනකොට මේ ඉරියව් ටික කියන්නේ මේ හැම වෙලාවකම මේ සිය යොදා ගන්න කියන එක කියන්නේ හැම වෙලාවකම මොකද කරන්න ඕනේ බලමින් ඉන්න මේ පැත්ත බලනකොට එහෙ පේනවා පිටිපස්සේ පේන්නේ නැත්තම් මේ පැත්ත බලමින් මෙහෙ බලනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් මේ පැත්ත බලනකොට බුදු පින්තූරේ පේන්නේ දැන් බුදු පින්තර තියෙන පැත්ත බලනකොට රාග දේශ මොහ නැති වෙනවා. මේ පැත්ත බලනකොට රාග දේශ මොහ ඇති වෙන අරමුණක් නම් තියෙන්නේ. දැන් මෙහෙම ඉන්න කෙනාට කියනවා ඔයා ওই පැත්ත බලාගෙන ඉන්න හින්දා ඒ රාග දේශ මොහ ඇති වෙන්නේ. ඔයා අනිත් පැත්ත බලාගන්නකෝ. ඒ පැත්ත බලමින් ඉන්න මේ පැත්ත බලන්න නැතුව. දැන් බලනකොට බුදුහාමුදුරුවෝ අරහං සම්මා සම්බුද්දයි මහා කරුණික කියලා බුදු ගුණ සිහි වෙන්නේ දැන් රාග දේශ මොහ නැහැ. වගේ නිතරම සංකල්පනා වෙනස් කරන්න කිව්වා ටක් ගාලා. හිතන ක්‍රමය වෙනස් කරන්න, මනස්කාරය වෙනස් කරන්න කිව්වා. යද්දිත් එද්දිත් වැඩ කටයුතු කරද්දී අන්දිද්දි පළඳිද්දි ගෙවල් දොරල් අස්පස් කරද්දී වළම් පිඟන් ටික හොදද්දි නාවද්දි නාද්දි කද්දි බුද්ධි හැම වෙලාවම වෙයිද නිකන් සින්දුවක් කිය කියා ඉන්න වෙලාවේ මේ ටික හිතන්න බැයිද ඔය ටික කරනවා අපි රටේ ලෝකේ කෙරෝලක නැතිව හිත හිත. ඔය හිත හිත ඉන්න වෙලාවට වාහනයක උනත් යද්දි මෙහෙම හිතමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට හිතන්න. එමෙ හිතනවට අමතරව හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන එක නතර කරගන්නත් හිත එක්තැනක තබා ගන්න ටිකක් හුරු වෙන්න. ওই දෙකට උපකාර පිණිස පුළුවන් තරම් කය වචන දෙක සමර කරගන්න. මෙන්න මේ විදිහට කය වචන දෙක සංවර කරගෙන හිත නොයෙක් නොයෙක් අරමුණු දුවන්නේ නැති තැනට ඉඩ ලැබෙන හැම වෙලාවක ගන්න ඉඩ ලැබෙන හැම වෙලාවක මෙහෙම හිත හිත ඉන්න. මේ තුන කරනකොට මේ කරන්න කියලා පෙන්වනවා. ඔන්න දැන් හතරන චතුරාර්ය සත්‍ය දන්නවා අපි. දැන් කෙනෙක් මේ හතර දැනගෙන නොකර ඉන්නත් පුළුවන්. නොදැන කරනවට වඩා ඒත් මෙයා ශ්‍රේෂ්ඨයි. මෙයා දුක දන්නවා දුක ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා නැති කරන මාර්ගය දන්නවා තාම මාර්ගේ වඩන්නේ. දැන් වඩනවනම් කෙනෙක් අපි අදහරනම් මේ සිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා ඕක තිබිලා එන්න ඕනේ. බෞද්ධයෝ නම් එහෙමයි. බෞද්ධයෝ නම් කියන්නේ මම මතක් කළේ බුදුහාමුදුරන් කාලේ බෞද්ධයෝ හිටියේ නෑ බණ අහලමයි බෞද්ධුනේ ආවෙම අවබෝධයෙන් සිල් ගන්න. දැන් පටන් ගත්තේ බෞද්ධකමින් හින්දා අපිට මේ පොඩ්ඩක් අසාධාරණයක් වෙලා. <laughs> පටන් ගත්තේ බෞද්ධකමින් හින්දා ඉතින් අපිට පුළුවන් වුණා මේ ධර්මයේ නොදන්නා බෞද්ධකමටත් ඇතුළත් වෙන්න පුළුවන් වුණා. ඒක වැරදි කියනවා නෙමෙයි. නමුත් වචනේ පරසමර්ථයෙන් බෞද්ධ වෙනවා නම් අපිට මෙන්න මේ වගේ අර්ථයක් අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. වෙලාව පහත් වෙලා කමක් නැනේ. මුණකට හොදගන්න ඕනේද? කමන්නේ අපි හැමදාම මේකට මේ මලකුණ හොදනෝනේ නේ. කොහොම හරි ඇත්තටම වීරිය කිරුවොත් බැරි නෑ. බැරි තැනට නෑ. මෙච්චර දැන් අපිට ගැඹුරු වුණාට මෙහෙම අපිට තේරෙනවා ටික ටික හරි අපිට ඊතර වෙන්න බැරි නෑ. දැන් මේ කරන්න ඕනේ සහ වෙලා තියෙන දේ ගැන තේරෙනවද මොකක් හරි ටිකක්? චුට්ටක් හරි තේරෙනවානේ. මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. දැන් මේ භාවනාව ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවද? නෑ නේද? භාවනා කරනවා කියලා මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද අපිට පොඩි එකෙකුට උනා? තේරෙනවා. තනියම කලේ ගියොත් නිවන් දැකලා ඉන්න බැරි වෙයිද? පුළුවන් නේද? ඇයි මේ මොකද්ද කරන්න ඕනේ කියලා අපිට දැන් ආවා නේද? අර බලුකුණ වගේ එක දිහි කර කර සිද්ධිය දැන් බල්ලට බඳ කියන්නකෝ ඔයගොල්ලෝ චතුරාර්ය සත්‍ය කියන්න ගියොත් ওই සිද්ධිය තමයි අපිට වෙන්නේ. ඊට පස්සේ බුදුහාමර පෙන්නවා ඒ විදිහට හිතන්න. ඈ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හිතන්න හිතන ඔය කරමුණක දුවන්නේ නැතුව එක තැනක තබා ගන්න ඒකට කය වචන දෙක සංවර කරගන්න. කියලා ඔන්න පෙන්ව මේ මාර්ගයත් ගැනත් නුවණයි දැන් අපිට. ඔන්න දැන් කරන එක ගැනත් නුවණයි. දැන් තාම කරන්නෙත් නෑ කියන්නකෝ. මෙහෙම දැනගෙන අපි වෙන මොන හරි වැඩක් කරනවා. මේ ආස්තෝල හැටි එහෙම තමයි. අසුබය අසුබයක් දන්නවා අසුබය අසුබ හැටියට නොදැකීම නිසා නිසා සුබ සංඥාවක් ඇති වෙලා තියෙන හැටිත් දන්නවා ඒ නිසා නැවත මේවා ලබා ගන්න හැටිත් දන්නවා අසුබය අසුබ හැටියට දැක්කහම සුබ සංඥාව දුර වෙනවා නැවත හොයන ගතියක් නැති වෙනවත් කියලා දන්නවා අසුබය මෙන්න මේ විදිහට කටයුතු කරලා සුබ සංඥාව ගෙවාගෙන අසුබ සංඥාවෙන් ඉන්න පුළුවන් කියලා ප්‍රතිපදාවක් ගන්න. දැනගත්තට තාම අසුභ සංඥාව ගෙවිලා නැහැ අපේ. මේ සුභ සංඥාව ගෙවිලා නැහැ අපේ. දන්නවා විතරයි. හැබැයි නොදන්න ලෝකෙට වඩා මේ දැනුමත් පුදුමාකාර ඉහළ තැනක තියෙනවා. හිතට මතක තබා ගන්න විශාල කෙලෙසයක් මේ දැනුමටත් ගෙවිලා තියෙනවා කියන එක. මේ ලෝකයේ කිසිම වෙලාවක මෙයා දැන් යන්නේ විමුක්තිය පිණිස දුක නැති කිරීම පිණිස වෙන ශාස්ත්‍රවරු හොයාගෙන. ඒ තරම් මෙයාට තියෙන මේකමයි වෙන්නේ. කියනවා වගේ දැනුණා. වෙන ක්‍රමයක් නැහැ මේක ගෙවා ගන්න. මේ අසුචියෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේ දැන් අසුචි නිකන් නේද කියලා ගියාට සුබ සංඥාවක් නැත්නම් ආය අසුචියකට යනවා කියලා දන්නවා. මෙහෙම මකලම තමයි මේක යන්න වෙන්නේ කියලා දන්නවා. නේද? දැකලා නමුත් තාම සුබ සංඥාවෙම ඉන්න අහේ ඉන්නවා. ඒ මෙහික දැක්කා කියලා දැනගත්තා කියලා ඒ මට්ටමට දැක්කා කියලා කෙලස් ගෙවෙන්නේ නැහැ. ප්‍රතිපදාව දැක්කා. කැකිරාව කියලා එකක් තියෙනවා. ඒකට යන්නේ මෙන්න මෙහෙම පාරේ. ඒ පාරේ යනකොට මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම ලකුණු කැකිරාව කියලා එකක් තියෙනවා. ඒකට යන පාර මේ. මේ පාරේ ගියාම කැකිරාවට යන්න පුළුවන්. යන්නේ මෙන්න මෙහෙමයි යනකොට මෙන්න මේ මේ මේ ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ යන්න මෙන්න මෙතෙන්ට ගියේ බයිසිකලයකින් ගිහිල්ලා එතන බයිසිකලේ තියලා බස් එකකට නගින්න බස් එකෙන් නැගලා මෙන්න මෙහෙම යන්න කියලා යන හැටිත් කියලා දුන්නාම ඔක්කොම ටික දැනුම තියාගෙනත් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් නේද කෙනෙක් බයිසිකලයක් නෑ පයින් යන යන කෙනෙකුත් ඉන්න පුළුවන් කෙනෙක් බයිසිකලේ යන කෙනෙකුත් ඉන්න පුළුවන් බයිසිකලෙන් ගිහි ගිහිල්ලා බලන්න කියපු කෙනා තංගල කාර් එකේ කියන්නත් පුළුවන් ඈ ඒ මත වේගය අඩු වැඩිකම් වෙන්න පුළුවන්. නමුත් තමස්තයක් වශයෙන් යන ක්‍රමය ගැන කිව්වා මිසක වාහනය ගැන කියද්දී අපි වාහන ඉලක්ක විය යුතු නැහැ. කාරණාව පෙන්වන්නයි කිව්වේ. අනිවාර්යෙන් නෑ බයිසිකල් යන්න ඕනේ කියලා. එහෙනම් ඊගාවට තියෙන අපිට මේකේ දත්ත ටික මේ යන ක්‍රමයයි මේ කිව්වේ. එතනයි වටින්නේ ඊට පස්සේ අපිට. අපි ඕකේ වාහනෙත් උපදාන කරගත්තට හරියන්නේ නැහැ. බයිසිකලෙම යන්න ඕනේ මේකට කියන එක. ඒකට මම මේ කිව්වේ සීලයක පිළිහිටලා නැත ගිහි කෙනෙකුට කියනවා පන්සිල් සමාදන් වෙලා මේ විදිහට කරන්න කිව්වහම මේ අනිවාර්යෙන් පන්සිල්ම කරන්න කිව්ව නෙමෙයි. අටසිල්ම කිව්ව නෙමෙයි. වාහනය ගැන කිව්වේ මේ. වාහනේ දැනට ඉන්න පිරිස හැටියට වාහනේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ක්‍රමය මේ කිව්වේ. ඈ ක්‍රමයයි අපි දකින්න ඕනේ. එහෙම කිව්වහම පෙන්වහම එහෙම දැනගෙන නොයා ඉන්න පිරිසකුත් ඉන්න පුළුවන්. පුළුවන් පුළුවන් හැකි චක්‍ර වල යන පිරිසකුත් ඉන්න පුළුවන්. වේගෙන් ගිහිල්ලා යන කෙනෙකුත් ඉන්න පුළුවන්. නේද? නමුත් මේ කිසිම දෙයක් නොදැන කැකිරාවක් දන්නෙත් නැහැ. කැකිරාවකට යන නියම ගම මාර්ගය දන්නෙත් නැහැ. යන්න ඕනේ මොන මොන වාහනවලද කියලා දන්නෙත් නැහැ. ටග් ගාලා තියෙන මෙහි තියෙන වාහනයකට ටග් ගාලා නැගලා කැකිරාවට යන්න ඕනේ කියලා යනවා. බැලුවෙත් නෑ කොහෙද යන්නේ කියලා මරදම් කරලා පැත්තට අනුරාධපුරට යන වාහනයකට නැගලා නගින්නත් පුළුවන්. එහෙම යන අයත් ඉන්නවා. කොහොම හරි යන්න යන කෙනාට වඩා දැන් කිසිම විස්තරයක් හැරෙන තැනක් වටපිටාවක් නොදැන කැකිරාව කියන වචන විතරයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ කොහොමද යන්නේ කියලා කිසිම විස්තරයක් දන්නේ නැහැ. දන්නේ නැතුව යනවා කෙනෙක්. මෙයාගේ යෑමට වඩා අර ටික දැනගෙන නොයන කෙනා වටිනවා. කැකිරාවට කැකිරාවත් කැකිරාවට යන නියම ක්‍රමයක් දැනගෙන හොඳට යන ක්‍රමය හොඳට දැනගෙන තාම ගියේ නැහැ. නොයා ඉන්න කෙනාට වඩා මේ පිළිබඳ කිසිම දැනුමක් නැතුව කැකිරාවට යන්න හදන කෙනා යන කෙනා කෙනෙක් ඉන්නවනම් මේ යන කෙනාට වඩා වටිනවා නොයන කෙනාගේ අර දැනුම. මෙතන සම්බාධ සහිත නිසා මිසක අර දැනුමින් මේ කෙලෙස් අඩු කරන ගතිය මේ දැනුමෙන් ටික ටික කෙලෙස් අඩු වෙනවා. මෙයා මේ දැනුම තියෙන කෙනා භවයේ හිටියොත් උපරිම හත්වතාවකට වඩා ඉන්නේ. ඒ තරම් වටිනාකමක් මේක හරියට වැදුනොත් මනසට වෙනවා. මේ ඉඩ ලැබුණොත් ලැබුණුවත් හැම වෙලාවකම ටග්ගල යන්න හදනවා. එදාට මෙයා ගියොත් ගියාම තමයි යනවමයි කැකිරාගෙන. එදාට අතරමඟ නතර වෙන්නේ නැහැ. අරයා කැකිරාවට යනවා කියලා ගියාට කොහේ වෙයිද දන්නේ ඊට පස්සේ මෙයාව වැටෙන්න පුළුවන් සමහර විටක යාපනයේ පැත්තට යන එකකට නැගලා කැකිරාව කියන පලාතේ නැති තැනකට යන්න පුළුවන්. ඒක ඒ වගේ මේ ධර්මතා හතර හොඳට තේරුම් කරගෙන ගත්ත පමණකිනු ජීවිතයට යහපතක් වෙනවා. දැන් මේ කියන එක තේරෙනව නේද? එතකොට මෙන්න මේ ටික මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. අවබෝධ කරගන්න කිව්වේ කොතෙන්ද කියනකොට දැන් දැක ගන්න ඕනේ අපිට වැඩක් තියෙනවා. මෙතන ඉඳන් එතරට යන්න. මෙන්න මේකට තමයි මේ නිවන් දකින්න උත්සාහවත් වෙනවා භාවනා කරනවා කියලා අපි කියන්නේ. අපි කරන්න හදන්නේ මේක. අනන්ත ජාති සංසාරේ මොකද්ද කළ යුත්තේ කියන මේ ටික තෝරගන්න බැරුව මෙච්චර කාලයක් දුක් විඳා. දැන් අපිට කල්යාණ මිත්‍ර ඇසුර හම්බෙලා තියෙනවා, සද්ධර්මය හම්බෙලා තියෙනවා. බත් පිඟාන බෙදලා අතට දීලා තියෙනවා. දැන් කන්න තියෙනවා. මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරගන්න මාර්ගය කියලා හොඳටම බැරි වුණත් යම් පමණකට හෝ තේරුම් කරලා දෙන පිරිසක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වටමත් නෙමෙයි අපේ නුවණටත් යම් මට්ටමක ඇත්තටම මේක මෙහෙමයි තමා කියලා තේරෙනවා. හාමුදුරුවෝ කිව්වට නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය කියන එක සත්‍ය නම් හාමුදුරුවෝ කිව්වට නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි ඇත්තට මේක මෙහෙම තමයි කියලා අපිටත් යම් මට්ටමක හෝ තේරෙන්න ඕනේ. අනුන්ගේ පිටම පටවලා එහෙනම් මේක ඇත්ත වෙන්න ඇති කියලා හිතනනම් ඒ තුරු සත්‍ය අනුරුවක්වත් නැහැ. සත්‍ය කියන එක අපිට වෙන්න ඕනේනේ. ඈ එතකොට මේක මෙන්න මේ විදිහට පෙන්නන බවකුත් තියෙනවා නම් අපිට ටිකක් හරි පේන බවක් තියෙනවා නම් මේ ලැබපු මනුස්ස ජීවිතයෙන් කරන්න ඕනේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ යනකොට මේ කඩි ගුලද්ද අර ගෙරි ගෙරි කියලා ඉන්නේ අර සත්තු ගෝලෙමට යන. ගෙරි ගොඩක් දැකලා hina පාලකලා. ඇයි කියලා අහනකොට ආනන්ද හඳු කියන ආනන්ද මේ ගෙරි රංචුවේ චක්‍රවර්ති රජ නොවුණු එකම ගෙරියෙක්වත් නැහැ කියන. එතකොට චක්‍රවර්ති රජු රෝ කියන්නේ මොකද්ද? මුළු ලෝකෙටම එතකොට අපි ගැන කවර කතාද? නමුත් ඒව ඔක්කොම නෑ අද මේ ඇවිල්ලා ඔහේ ඉන්නෝනේ. මේ සසර හැටි. ඉතින් මුළු ලෝකෙම රජකම් නොකළ නෙමෙයි, ගෙවල් දොරවල් හැදුවේ නැතුව නෙමෙයි, දරු මල්ලු හැදුවේ නැතුව නෙමෙයි. ඈ එතකොට යාන වාහන ඉඩකඩ මෙව්ව හෙව්වේ නැතුව නෙමෙයි සසරේදී. මෙච්චර කාලයක් කරලත් අපේ ජීවිතයේ දුකෙන් මිදෙන්න බැරි වුණා. එකම එක ජීවිතයක් දැන් හරි ජීවිතේ ගොඩක් ගෙවිලා ඉතුරු ටික හරි තුනුරුවන්ට පූජා කරන්න. හැමදාම අපි වෙනුවෙන් කටයුතු කරන්න ගිහිල්ලා අපි දුකටම වැටුණා. ඔගොල්ලෝ ඉතුරු චුට්ට තුනුරුවන් වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වෙනුවෙන් ඕගොල්ලෝ මිදෙයි. ඔගොල්ලන්ටම සැනසෙල්ල ලැබේ. තුනුරුවන් කෙරේ බුදුහාමුදුරුවෝ කෙරේ කෙනෙකුට ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු ගුණ කියනකොට අඬා අඬා ඇස් දෙකෙන් කඳුළු පෙරෙන බව නෙමෙයි. කෙනෙකුට පුළුවන් නම් ඒකාන්තයෙන් බුදුහාමුදුරුවෝ කියපු වචනයක් වැරදිලා නැහැ. හින්දා මම අද ඉඳලා අත නොහැර දුකෙන් වෙන මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. දුකට තියෙන තණ්හාව තියෙන තාක් නැවත නැවත දුකටපත් වෙනවා. තණ්හාව නැතිවීමෙන්මයි දුක නැති වෙන්නේ. මේ තණ්හාව නැති වෙන්නේ නැහැ නිකන් බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවක් පෙන්වනවා. ඉඩ ලැබෙන හැම වෙලාවටම මෙහෙම මෙහෙම රූප වේදනා සංඥා සංකාර ගැන හිතන්න කිව්වා හැම වෙලාවෙම පුළුවන් තරම් හිත මෙන්න මෙහෙම තබා ගන්න උත්සාහවත් වෙන්න කිව්වා කය වචන දෙක සංවර කරගන්න කියලා කිව්වා මෙහෙම මිසක වෙන මේ තණ්හාව නැති කරන්න ක්‍රමයක් නැහැ කියලා පෙන්ලා තිනවා ඒක ඇත්තමයි ඒ හින්දා මම පුළුවන් හැම වෙලාවකම මේක කරන්න ඕනේ කියලා අදහස ඇතුව කෙනෙක් හැම වෙලාවෙම අනිත්‍ය හැටියට හිත හිතා ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨතම ශ්‍රද්ධාව තියෙන කෙනා. එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ඒ ශ්‍රද්ධාව මේ ජීවිතේ මේ පරලෝදුවත් නැති කරන්න බෑ. මොකද බුදුහාමුදුරන්ව තේරුම් ගත්තා එයා. බුදුහාමුදුරන ශ්‍රද්ධාව කියන්නේ ඒක. කවුරු හරි කෙරෙහි වචනයක විශ්වාසයක් තබනවා කියලා කියන්නේ එයා කියන්නේ ඒ කරන එක. මං කිව්වොත් මෙතන ඉඳන් ඕගොල්ලෝ ඔහොම යන්න උතන යනකොට පාරවල් දෙයක් හම්බෙයි මේ පැත්තට යන්න තු මෙහෙට යන්න කියලා කිව්වොත් අපි එතෙන්ට යනකොට මේ පැත්තේ පාර බොහොම කටුකයි සමහරට කටු විපල් ටිකකුත් තියෙනවා අතන බොහොම ලස්සන දන්තලකුත් තියෙනවා කෑම බීම පළතුරු මහ ගොඩක් තියෙන පාරකුත් ඒකම තියෙනවා එනවා මේ වගේ ලාභයක් ලැබෙනකොට අමුද්‍රෝහිතින් කිව්වට මේක යන්න තමාරුයි. දැන් මේ පාරවල් දෙකෙන් පෙන්වන්නේ මේකෙනුත් කියලා අතෙන්ට ගියාගේ මේකෙනුත් කියලා අතෙන්ට ගියාගේ කියලා තමයි පෙන්වන්නේ. ඇත්ත කෙනත් ඇත්ත කියන ඇත්ත කියන බොරු කෙනත් බොරු බොරු බොරුනේ බොරු කියන. හරිද? ලෝකේ බොරුවයි ඇත්තයි කියලා දෙකක් තියෙනවා. ඇත්තටමත් මෙහෙම යන්න පුළුවන්. බොරුවෙනුත් කියනවා මේකෙන් ගිහලා මෙහෙම යන්න පුළුවන් කියලා යන්න බැරි එකක් පෙන්වනවා. දැන් ඔන්න උතෙන්ට ගියාම ඔය කිව්වට ඕකට වඩා බොහොම පහසුවෙන් කාලා බීලා මේ පාරේ යන්න පුළුවන් මේකෙන් ගිහලා යන්න පුළුවන් කියලා කියනවනේ කියලා හැරෙන. ඔන්න යනවා. තව කෙනෙක් ඉන්නවා පටන් ගැම්ම කටුක වුණත් එයානම් බොරුවක් කියන්නේ ඒකාන්තයෙන් මෙහෙම තිබුණත් මම මේ හින්දා නෙමෙයි මේ වගේ කෙනෙක් බොරු කියන්නේ ඒ හින්දා මම මෙහෙම කරන්න ඕනේ කියලා කටු අපුල් වලින් පැන පැන තමයි යන්නේ අච්චර දෙයක් අතහරිනවා. දැන් බලන්න මොන වචනකේ මොන විශ්වාසයක්ද මෙයාට තියෙන්නේ. මේකයි මේ විශ්වාස කියන්නේ. අපිට විශ්වාස කියන එක මයින්ඩ් හම්බෙන්නේ ওই වගේ තැන්වල. දැන් මෙයා කට්ටු පඳුරු වලින් පැනලා යනකොට ටිකක් දුරට යනකොට බොරළු පාරකට වැටෙනවා. ඒ තුලින් ගිහිල්ලා හම්බ වෙන මොකද්ද? තාර පාරකට වැටෙනවා. පාර පාරට වැටුනහම ඒකේ තියෙනවා සලු පිල් දන්සල් පුදුම විදිහකට කකා දුගි සුවසේ අන්තිම දනට යනවා මේකේ මුලින් දන්සල් දෙනකොට හුද්දට දන්සල් එහෙම තියෙනවා ටිකක් දුර යනකොට ඒවා ටික ටික ටික ටික අඩු වෙලා තේ උගුරක් හම්බ වෙනවා කහට උගුරක් හම්බ වෙනවා ඊට පස්සේ ඒකත් නෑ උරුම හොම හොම ගිහිල්ලා අන්තිමට කස පහරවල වගේ තැනක් හම්බ වෙනවා හරිද මේ පාරේ ඊට පස්සේ ගල් පාරවල් වදිනවා පොළු පාරවල් වදිනවා කඩු කිනිසි පාරවල් වැදිලා අන්තිමට වැටෙනවා මහා විශාල ගිනි අඟුරු වලකට වැටෙන්නයි තියෙන්නේ වැටෙනවා ආරම්භයේ මේකේ කටක වුණා මේකේ මිහිරි වුණා සද්ධාව කියන එක නොතිබුණ නිසා සද්ධාව කියන එක මෙතෙන්ට යන්න සද්ධාව ටිකක් තිබුණා සියපු හින්දා තමයි මෙතෙන්ට ගියේ හන්දිය තැනදී සද්ධාව අතහැරුණා ආගම් සද්ධාව වගේ තමයි මෙන්න මේ ටික බුදුහාමුදුරු කියලා තිනවා කියලා යම් මට්ටමක් එනවා. ජීවිතේ දුක් බවක්, කටුක බවක්, අසාර බවක් යම් කිසි ජීවිත අමහිරි අත්දැකීමක් එනකොට අත්දැකීමක් එනකොට ටග්ගාලා අතහැරෙනවා. මේ අමහිරි භවෙන් මිදෙන්න මේ තුනුරුවන්ගේ වචනය අතහැරෙන විදිහකට හෝ යමක් ලැබෙන පැත්තක් වුණොත් ටග්ගාලා හැරෙනවා. මේ ජීවිතේ සසරදී හෝ වෙනවා. සද්ධාව කියන එක මේ ටික සද්ධාව තමයි. ආගම් ශ්‍රද්ධාව. බුදුහාමුදුර කියන ශ්‍රද්ධාව තමයි. නමුත් නියම ශ්‍රද්ධාවන්තයා කියලා තීරණය කරන්න තාම ප්‍රමාණවත් නැහැ මේ ටික. අර වගේ අත්දැකීමක් අභියසිදිත් වෙන්නේ නැත්තම් මේ මනස කවුද බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාව තියෙන්නේ? කතු විපල් ගොඩේ යනවනම් මම කියන්නේ කතු විපල් ගොඩට යන්නේ යම් දුක් දුම්නසක් එළඹෙද්දි තුනුරුවන්ගේ ජීවිතේ වෙන් කරන්න බැහැ නේද? ඒක එකක්. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මෙච්චර ප්‍රශ්න ඇති වෙද්දි ඒ කටු විපල් පාරේ යනවා කියලා කිව්වේ පාරේ යන්න ඕනේ කටු විපල් දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ කටුයිපල් පාරේ යනවා කිව්වේ ජීවිතේට දුක් දුම්නස් දෝර ගලාගෙන ගලාගෙන එනවා. ඒ තියෙද්දිත් මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා ලෝකේ යමක් යමක් කෙරුවත් ඇතුළත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් අසුබ වශයෙන් හිත හිතාමයි කරන්නේ. ඉඩ ලැබෙන හැම හැම වෙලාවකම හිත එක්තැන් කරගන්න උත්සාහවත් වෙනවා. ඉඩ ලැබෙන හැම වෙලාවෙම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් සිල්වත් වෙනවා. කටුපඳුරු මැදින් මෙයා යනවා මේ ශාස්ත්‍රවරයාගේ වචනේ අහගෙන. එහෙම යනකොට තමයි මෙයාට ලස්සන රම්‍ය වූ සම වූ භූමි භාගයක ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ. අනිත් පැත්තට ගියාම හම්බ වෙන මුල මිහිරි කෙරවල බොහොම කටුකයි. ඉතින් ඒ නිසා අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් සසර අනවරාග්‍ර බවත් සිහි කරලා බුදුහාමුදුරුව හැඟ වෙන තැන කරගෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මට බුදුහාමුදුරුවෝම සරණයි පිහිටයි මට වෙන කාගේවත් පිහිටක් නැහැ මට මේ නව ලෞතර සිරි සඳහම්ම සරණයි වෙන කාගේවත් පිහිටක් සරණක් නැහැ මට ආර්ය මහා සංඝ රත්නයේම පිහිටයි සරණයි වෙන කාගේවත් පිහිටක් සරණක් නැහැ කියන තැනටපත් වෙන්න පුළුවන් නම් තුනුරුවන් හැඟවෙන තැන කරගන්න පුළුවන් නම් එක අතකට කඩුව අරගෙන එක අතකට ජීවිතය අරගෙන බුදුහාමුදුරෝ බුදු නෑ ධර්මයේ සුවක්හත නෑ සංඝයා සුපටිපන්න නෑ කියලා කිව්වොත් උඹට මේ තරම් දෙයක් දෙනවා නොකිව්වොත් උඹව මරනවා කියලා කිව්වොත් කෙනෙකුට පුළුවන් නම් ජීවිතේ පූජා කරලා ජීවිතේ පූජා කරලා තුනුරුවන් සරණ යන්න බුදුහාමුදුරු බුද්ධමයි ධර්මයේ සවකහාතමයි සංඝය සුපටිපන්නමයි මාව මරන්න කියන තැනටපත් වෙන්න පුළුවන් නම් ලාභයන් අතරින් ලාභයක් වෙයි අපිට මේ හැබැයි ආගම් සද්ධාවට උතුම් වෙන්න පුළුවන් ඔය ටිකට කියන අපි ඔය ටිකටපත් වෙනවා නම් මෙන්න මේ දර්ශනේ අරගෙන එපමණකින් අපි යමක් කළා. එපමණකින් අපි සසර ගොඩ ගියා. අමතං ద్వාරං ආහච්ච නිවන් දොරේ අපේ මනස හැපිලා තියෙනවා කියලා මතක කරගන්න. මෙන්න මෙතෙන්ටපත් වෙන්න උත්සාහවත් වෙන්න. ටික ටික හරි කමක් නැහැ. ඒ සඳහා හැමදාම අපි උත්සාහවත් වෙනවා නම් නිවන් දකින්නයි කියන එක මේ ජීවිතේදී බැරි දෙයක් නෙමෙයි. මිනිස්යන්ට ලබන්න බැරි දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. මේ බිත්තිය බඩ ගන්න කියලා කිව්වොත් පුළුවන්ද? බෑ. එහෙම එකක් දේශනා කළා නෑ බුදුරජාණන් වහන්සේ. කරන්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ හින්දා සසර ස්වභාවය අනවරාග්‍ර බව සිහි කරලා සතර අපායේ වැටිලා පිච්චෙනකොට මේ පපුවේ අද්ගගහ අපි හැමෝම අඬන්න ඇති අනේ මම මිනිස්සෙක් වෙනවනම් බුදුහාමුදුරෝ ලෝකේ පහළ වෙනවනම් අනේ බුදුහාමුදුරෝ සද්ධර්මය මට දේශනා කරනවනම් අනේ සද්ධර්මය මට අවබෝධ වෙනවා නම් මොනතරම් හොඳයිද අනේ මම මිනිස්සෙක් වුණොත් මහාන වෙනවා මම මිනිස්සෙක් වුණොත් දන් දෙනවා මම මිනිස්සෙක් වුණොත් සිල් රකින්නවා මම මිනිස්සෙක් වුණොත් එක මොහොතක්වත් ධහම සිහි කරන්නේ නැතුව නිකන්නම් ඉන්නේ නැහැ කියලා ඒ දුකේ පිච්චෙනකොට අඬා අඬා පපුවේ අග්ගගහ විලාප දුන්වාර ලෝණ තරම් ඇති කුසල් රජුරෝ දැකපු හේනේ ලෝකුඹ නිරේ පැහැෙන නිවි සත්‍යයන්ට ඕම කියන්න හේතුණානේ. ඒ වගේ අපිත් ওই ටික ඕන තරම් කියන්න ඇති. සසරේදී එහෙම විලාප දුන්න අපි අද අපි එහෙම දෙයක් නොදන්නවා වගේ ඉන්න සුදුසු නැහැ. අපි අතින් අඩුපාඩු වෙයි, වැරදි වෙයි. ඒත් අමතක කරන්න එපා. වැටි වැටි හරි නැගිටින්න ඕනේ කියන එක. වැරදි කියන එක වෙන්න පුළුවන් එක ස්වභාවයක්. නමුත් වැරද්ද කියන්නේ හැමදාම කළ යුත්තක් නෙමෙයි. හදාගත යුත්තක්. ඉඳ කොහොම හරි මේ ජීවිතයේ ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්නවා කියලා අදිස්ථාන. එහෙනම් කාට හරි ප්‍රශ්න මොන හරි තියෙනවද සමහර විට හවස මං ආපහු එන්නේ නැහැ බණට එන්නත් පුළුවන් ධර්ම සාකච්ඡාවක් වගේ කරන්න නොඑන්නත් පුළුවන් ප්‍රශ්න මොන හරි තියෙනවද නෑ නේද අපි මූණකට ටිකක් හොද ගන්න ඕනේ දැන් තුන්රව වන්දනා කරන්න වෙලාව කිට්ටුයි දැනුත් ලේසි නෑ පැය දෙකක් විතර කිට්ටු වෙන බණ කියලා තියෙනවා ඒකමාරක් විතර හොඳයි එහෙනම් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් ආයුෂ මේ ජීවිතේ